සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සැලසුම් කරගත්ත පරිදි මේ අපි පරයන්ක වනකට ධර්ම දේශනාවකට ධර්ම ශ්‍රවණට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒකට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතේ තිය ගාපති එවං සික්කිතබ්බං න ඝානං උපාදිස්සාමි නච්ච මේ ඝාන නිසිතං විඥානං භවිෂති තීවං හිතේ ගාපති සික්කිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විපදනමේ පදනම් කරගෙන මේ පවත්වන වැඩසටහන් වලදී හැමදාම ධර්මදේශනාවක් සඳහා වටිනා කාලයක් වෙන් කරනවා. ඒ ධර්මදේශනාවත් අපි දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන චාරිත්‍රය පවත්වාගෙන ආවේ. ඒ සඳහා මේ දවස්වල අපි පාවිච්චි කරන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන දීච්ච ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියන සූත්‍රයයි. මේ සූත්‍රයේදී සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ ප්‍රධානම උපස්ථායක වශයෙන් එහෙම නැත්නම් සිව්පසදායක වශයෙන් කටයුතු කරපු අනාථපිණ්ඩික සිටුතුමයි මේ කතාවට මුල් වෙලා තියෙන ප්‍රස්තුත වෙලා තියෙන්නේ ඒ නිසා මේ සූත්‍රයට අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා සඳහන් කරන්නේ ඒකෙදිත් ඒ එතුමගේ ජීවිතයේ අවසානම අවස්ථාවටයි අවස්ථාවෙයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. නිසා මේ බණට සමහර විටක ආසන්න බණ කියන නමක් සඳහන් කරනවා. මැරෙන්න කිට්ටුනට ආසන්න අවස්ථාවේ ඉන්න කෙනෙකුට සම්බන්ධ ධර්ම දේශනාව. ඒ අනාථ පිටිකෝ සිටුතුමා ඒ තමන්ගේ ජීවිතයේ අවසාන අවස්ථාවේ මර ඇඳේ ගත කරන වෙලාවේදී ළඟ ඉන්න උපස්ථායක කතා කරලා කියනවා ගේල සරුවචන් වහන්සේට තමන් ඉන්නේ අන්තිම ආසන්න අවස්ථාවේ බව මතක් කරලා තුන් සැරයක් වන්දනා කරලා තව සැරයක් මං විනුවොත් තුන් සැරයක් වන්දනා කරලා සර්වචාන්සික මතක් කරන්නේ කියලා. ඊට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා නැවතත් වන්දනා කරලා මේ අනාථ බින්දික සිටුතුමා තමන්ගේ ජීවිතයේ අවසාන අවස්ථාවේ දැන් ඉන්නේ මරණාසන්න අවස්ථාවේ ඉන්නේ ආසන්න අවස්ථාවේ ඉන්නේ ඒ නිසා ඒ බව සඳහන් කරලා හැකිනම් සිටු මාලිකාවට වඩින්නේ කියලා ආර්දනා කරනවා. ඉතින් මේක අනාථපිණ්ඩික සිටුමාගේ චරිතේ විස්තර දාන්න කෙනෙකුට චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද ਸਰුවචනාංශය පිළිබඳ පුදුමාකාර ගෞරවයක් තිබුණ නිසා එවැනි වෙලාවකට ਸਰුවචනාංශයට වෙහෙස ඇති කරන්න කැමති නමුත් ජීවිතයට ජීවිතේ නැත ආසන්න වෙලාවේදී ඒ ධර්මය නැත්නම් සංඝ රත්නේ සම්බන්ධ කරගන්න ලැබීමේ තියෙන ආශාව නිසා සරුවචනාංශේ විනුවට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේටයි ආරාධනා කරන්නේ. ඉතින් ඒක දැනගෙන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනුග්‍රහ පිණිස සිටුමාලිගාට වඩිනවා ආනන්ද ස්වාමින් වහන්සේත් පච්චා සමනව දෙවන්නේ කරගෙන. ඒ වැඩියට පස්සේ ඒ තිබිරිගෙටමයි වඩින්නේ. ඒ කියන්නේ ඉස්සර තිබුණු ගෙවල් වල තිබිලා තියෙන වගේ මරණාසන්න වෙලාවේදී ගේ සම්පූර්ණ මැදි අපිටන කාමරයක්. ඒකට කොහොමඩක් අස්වභාවික ආලෝකය ඉන්නේ නැහැ. දරුවන් වැඩිීමේදී සහ මරණසන්න අවස්ථාවේදී ඒක තමයි ගත කරන්නේ. එතකොට අමුත්‍ය කාදාකත් ඒකට යන්නේ නැහැ. අමුත්‍ය කියන්නේ ඉස්සරහාම තියෙන කාමරේ ඊට පස්සේ විශේෂ අවස්ථාවකට තියෙන කෙනෙකුට විතරයි ඔය තිඹිරිගෙට යන්නේ. ඉතින් මේ මෙතුමත් ඒ වෙලාවේ ගත කරන්නේ කොහොම හරි එතෙන්ටම සාරිපුත්‍ර ස්වාමීන් වඩම්ම ගන්න. ඊට පස්සේ ඒ කරගෙන යන වෙලාවේදී චාරිපුත්‍ර සාංශේ දෙන උපදේශ අනුව චාරිපුත්‍ර සාංශේ බොහොම මු르දු මරණාසන්න කෙනෙකුට ඉන්න වේලාවක දෙන උපදේශ සාකච්ඡා කරනවා සාකච්ඡා කිරීමේදී ඇතිවෙච්ච දෙබසෙන් පස්සේ සිටුමාට දෙන තද බල වේදනාව සත්‍යමත් තියෙන මරණාසන්න වේදනාවේදී ඒ වේදනාව ඊටාම ලස්සනට විස්තර කරනවා භාවිත මනසක් ඇති කෙනෙක් වශයෙන් අන්න ඒ වෙලාවේදී ඒ සිටුතුමාට උග්‍ර වේදනාවක ඉන්න ඒ වගේ උග්‍ර වේදනාව පිළිබඳ සතියෙන් පවත්වන භාවිත මනසක් ඇති කෙනෙකුට ගැළපෙන තාලෙට චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා හරියට කලින් කරගෙන ගිය වැඩපිළිවෙලක නැත්තම් දේශනාවක අවසාන කොටස වගේ. ඒ විස්තර කරනකොට හරියටම අර බාහ්‍ය දාරුක්ෂීරිය වගේ මේ දැන් පොඩ්ඩකින් නිවන් දකි කියන කෙනෙකුට දෙන්න වගේ ධර්මයේ ඊටාම ගැඹුරු කොටසක් හඳුනා දීමක් හා මැදක් නැතුව අවසාන හරිය වගේ සිට්ස්මාට දේශනා කරනවා. ඉතින් ඒ කොටස් ටික තමයි අපි මේ මරණාසන්න නැති කට්ටියට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේක ආසන්න බණක් වෙන්න නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනික් අයට නමුත් මේක උත්සන්න ආසන්න බණක් කරගන්නව හොඳයි මොකද මේ 2012 යන්නේ. ඒක නිසා ටිකක් වටිනාකමකුත් තියෙනවා. කෙසේ නමුත් මේ විස්තර වශයෙන් බලනවා නම් හොඳටම ගැඹීරත්වයක් දේශනා කරනවා. ඉතින් කොහමද මේ බණ ඉවරනාට පස්සේ අනාථ පිරිසුතුමා අඬන්න පටන් ගන්නවා. අවසානයේ ජවනිකාවේදී එතකොට සාරිපුත්‍ර ස්වාමීන් ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා සිටු තුමා මේ වෙලාවේ සිහියලව ගන්න කාටත් මේ ටික වෙනවා ඒක නිසා අඬන්න පශ්චාත්තාප වෙන්න එපයි කියලා. ඒක සිතුමා කියනවා මට මං අඬන්නේ ස්වාමීන් වහන්සේ මේ වේදනාව නිසාවත් මගේ ජීවිතය හමාර වෙන නිසාවත් නෙවෙයි. මම මෙච්චර කල් ගරු භාවනීය ස්වාමීන් වහන්සේලා ඇසුරු කරා මට කිසි කෙනෙක් මට හයිය හති තියෙන වෙලාවක මේ බණ ටික කියපු නැති නිසායි කියලා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේවැනි ධර්ම ශාසනයේ ඉන්න පැවිදි වෙච්ච අරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාට මිස සුදු අඳින ගිහියන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මෙවැනි ධර්ම ඕදාත වස්ථානං ගිහිනා සුදු අඳින ගිහියන්ට දේශනා කරන්නේ කියලා. එතෙන්දී මේ කාරණා තේරුම් අරගෙන සිටුතුමා අවසාන වතාවට කියනවා ස්වාමීන් ගිහියන් වෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරන වරයක් මට දෙන්න මේ ගිහියන් අතරත් ඉන්නවා ඇස්වල දූවිලි අඩුවෙන් බැඳිච්ච කෙලෙස් අඩු පිළිස් ඒ නිසා මේක පැවිද්දෝ ගිහියෝ කියලා වෙනසක් කරන්නේ නැතුව මේ ගම්භීර ධර්මයේ ගියන්ට දේශනා කෙරුවක් වැඩ ගන්න පිරිසක් ඉන්නවයි කියලා අවසාන සිතුමාගේ ඉල්ලීම තමයි මේක ආසන්න වෙච්ච නැති අයටත් කියන්න කියලා. නැත්නම් මේ මේවා තේරුම් ගන්න පුළුවන් ගියත්තොත් ඉන්නවා කියන කතාව. ඉතින් එතනදී ඒ දේශනාව කරගෙන ඇවිල්ලා ප්‍රධාන වශයෙන් මේ සලායතන පිළිබඳව දේශනාවක් යන්නේ ඒ කියන්නේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රිය හය පිළිබඳ ඒ වගේ මේ ඇහැට ගොදුරු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේම ධර්ම කියන කොටස් පිළිබඳව ඒ නිසා මේ ඇහත් රූපයත් එක්ක තියෙච්චා කොහොමද ස්පර්ශය පහළ වෙන්නේ කොහොමද වේදනා පහළ වෙන්නේ කොහොමද චේතනා පහළ වෙන්නේ ආදි වශයෙන් ඊ타ත්ම සවිස්තර දේශනාවක් හරියට කියනවා නම් මේ රේඩියෝ එක සර්කිට් එක ගලවලා පෙන්නනවා මේ මේව කරකවනකොට මෙන්න මේ මේමයි වෙන්නේ කියලා ඇතුළත තියෙන මේ පරිපතය පෙන්නනවා වගේ නැත්නම් යම් කිසි දෙයක් විශ්ඳීමට යොත්න සමීකරණේ කියලා දෙන්න වගේ කතාවක් තියෙනවා. ඉතින් ඒකෙදී අපි අද ඉස්සරහින් තියාගත්තේ ඒ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ ඒ අනාථපිණ්ඩික සිතුමාන මතක් කරනවා න ගහානං උපාදිශාමීති තස්මාතීතේ ගහපති එවං ශික්කිතබ්බං න ගාණං උපාදිස්සාමීති එසේනම් ගෘහපතිය මේ තරම් තද බල වේදනාවක් නම් ඉන්නේ උත්සාහ කරන්න කියලා කියනවා මේ ගඳ ගන්ධය අල්ලගන්න නැති වෙන්න නැත්නම් ගන්ධයෙන් හිත සැලෙන්නේ නැති වෙන විදිහට ගන්ධයෙන් හිත කුපිත වෙන්නේ නැති තත්ත්වෙට මමපත් කරගන්නේ මී න ගාණං උපාදිස්සාමී නච්ච මේ ගාණ නිසිතං විඥාණං භවිෂති इति එවං හිතේ ගහපති සික්කිතබ්බා. මට මේ එන ගඳ සුවඳ දෙකට මගේ හිත වේච නොවේවා නැත්නම් හිත පෙරලි නොවේවා ප්‍රතික්‍රියා නොකරවා මගේ හිත ගන්ධය සම්බන්ධයෙන් දුක් නොගනීවා. ඒ පැත්තට වෙහෙස නොවේවා. ගන්ධය ආරම්භ කරගෙන පදනම් කරගෙන ඒ දිහාට පහළ වෙන හිත් මට පහළ නොවේවා කියන වගේ අදහසක්. ඉතින් ඒක කියන්නේ ඉස්සර වෙලායි අර විදියට ඇහ කන දිවනාසය කය විස්තර කරලා ඒ එක එකක් එක එකක් ඇහ කවදාකවත් සද්දකින් ගන්ධකින් රසකින් කුපිත වෙන්නේ නැහැ. ඇහ ඒකාන්තයෙන්ම කිචි කැවෙන්නේ කුපිත වෙන්නේ ආපాతගත වෙන්නේ රූපෙකින්මයි. ඒ වගේම කන ගත්තොත් ඒක රූපෙකින් ගන්ධකින් කවදාකවත් උද්දීපනය වෙන්නේ නැහැ. උද්දීපනය වෙන්නේ සද්දකින්මයි වගේම නාසය කවදාකවත් මොකකින්වත් එක උද්දීපනේ වෙන්නේ නැහැ ඒකට ඇවිස්සෙන්නේ නැහැ ඒක සිද්ධ වෙන්නේ ගන්ධයකින්මයි කියලා බොහොම ලස්සන මේ එක එකක් එක එකක් පරිපත වැඩ කරන ආකාරය තේරුම් ගතට පස්සේ සාමාන්‍යයෙන් මේක එක එක පරිපතයක් වෙන වෙනම වැඩ කරන බවක් කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ හැම කෙනාම හිතන්නේ මේ වගේ වෙලාවක් ගත්තොත් අපිට එකවරම රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගඳත් දැනෙනවා, රසත් දැනෙනවා, පහසත් දැනෙනවා, කල්පනාවක් වෙනවා කියන්නේ. මෙන්න මේ මායාව නැත්තම් මම යකින හැඟීම කවදාකවත් එන්නේ මම කියන හැඟීම මේ ඝන සංඥාව එන්නේ මේ සේරම කටයුතු එකවර සිද්ධ වෙනවා කියන මුලාවෙයි. නමුත් මේක ප්‍රත්‍යක්ෂයට අදාළ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙන්නේ ඒ ඒ චිත්තක්ෂණ වශයෙන් ඊටාම යොසුලෝ සිදුවෙන වැඩක්. නමුත් මේ ප්‍රත්‍යක්ෂයෙන් වෙන් වෙන් වෙන දේවල් පුට්ටු කරලා පෙන්නන්නේ අන්වේ ඥානේ, චින්තාමේ ඥානවලින්, එහෙම නැත්නම් තර්ක ඥානවලින්. නමුත් අපිට භාවනා කරලා මේක ප්‍රත්‍යක්ෂයි මේක අන්වේ ඥානය කියලා වෙන් කරගන්න බැරි නම් මේ දෙකම එක මල්ලේ දාගන්න. එක මල්ලේ දාගත්තට පස්සේ අතනින් මෙතනින් එකතු කරලා පුට්ටු හදලා දීපු දේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් පේනකොට තමයි සලායතන වශයෙන් ඝණයකට ආවොත් විතරයි ඒ පුද්ගලයාට මේ මම වෙමි කියන අදහස ඇති වෙන්නේ මම කෙනෙක්ගෙන් වෙනස් මම කෙනෙකුගෙන් උසස් පහස් වශයෙන් ඒ ඒකේ මැනීම් ක්‍රම පහළ වෙන්නේ ඒ වගේම මේ gediya වශයෙන් එහෙම නැත්නම් අංග සම්පූර්ණ පේන දෙයට උපරිම සැප ලබා දීම සඳහා තෘෂ්ණාවක් ඇති කරගෙන කටයුතු කරන්න වගේ ඒ මුලාවක් පහළ වෙන්නේ මේ හයම එකවර සිද්ධ වෙනවා කියන පසුබිමි. ඉතින් මෙතනදී පෙන්වන්න හදන්නේ නැත්නම් මේ කියන වගේ මන චිත්තක්ෂණයක නෙවෙයි කොයි වෙලාවක හරි තේරුම් අරගන්න උත්සාහගත යුත්තේ මේ එකක් වැඩ කරනකොට අනිත් වැඩ කරන්නේ නැහැ කියන එතකොට එකකින් එකට මාරු වෙන ශීඝ්‍රතාවය කිසිම න්‍යායපත්‍රයකට කිසිම චාරයකට කිසිම විනයකට කිසිම බයලජ්ජාවකට අනුව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. රූප බලමින් ඉන්න හිතක් ශබ්ද වලට ගන්ධට රසට පහසට මාරු වෙන්නේ කොහොමද කියලා ගත්තොත් තන්නේ මූල ධර්මයේ කාමය. තන්නේ මූල ධර්මයේ ආශාව තමයි. එහෙම නැත්නම් අරකට වැඩිය මේක හොඳයි කියලා මාන්නයක් වෙනවනම් රූප බලනට වැඩිය ශබ්දෙන් මට වැඩි කාමයක් ඇවිස්සනවා වැඩියෙන් මට ආශාවල් ඇවිස්සනවා වැඩියෙන් මගේ හැඟුම් කුප්පෙනවා කියලා කියලා යන්නම් කියලා නෙවෙයි හිත යන්නේ රූපේ ඉඳලා සත්‍යෙට. ඒ වගේම අනික් අයට වැඩිය මට මේක ලැබෙනවා මම මේකෙන් ආඩ්‍ය වෙන්න ඕනෑ කියන தත්වෙට ඉඩ හම්බෙච්ච ගමන් ඒක ධාර්මිකවම නෙවෙයි මේ මමයිනේ ඇති වෙන්නේ සාධාරණවම නෙවෙයි මමයිනේ ඇති වෙන්නේ ලැජ්ජ බය අනුව නෙවෙයි මමයිනේ ඇති වෙන්නේ ඒක අනිවාර්යයෙන්ම අනික් අය තලා පෙලාගෙන පොඩි එකක් පාගාගෙන මේ බලවතා ජයගනී කියන න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් වෙන් කොටස් කොටස් තමයි ඔය පරිණාමවාදයේදී natural selection කියලා ස්වභාවික වර්ණය කියලා මේක සමානව තේරුම් ගන්න සව සමහරු විස්තර කරන මේක ਸਰබලධාරි දෙවියන් වහන්සේ කෙනෙක් පිටේ ඉඳගෙන සම්පූර්ණ මේ පුද්ගලයා හසුරවනවා කියලා. ඔබ මේලා රූප බලපන්, මේලා ශබ්ද බල අහපන්, ඒව දෙවියන් වහන්සේගේ මන අපේ ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලාත් කියනවා. එහෙම නැත්නම් මේ ස්වභාවික වර්ණය කියලා තියෙනවා ਸਰවචාන්ස මේ දෙකම ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා මේක අවිද්‍යාව පදනම් කරගත්ත තණ්හාව ආසන්න කාරණා වශයෙන් තියාගෙන යන ගමනක් පමණයි. එيشා කවදා හෝ මේ හය වෙන් වෙන්ව වැඩ කරන දෙයක් එකට එකවර පේනා වගේ පෙන්වන්න ක්‍රියාත්මක වෙන දෙයක් කියන එක ਸਰවචනාසගේ ඒ සත්පුරුෂ උපදේශය හෙලිකට දක්වන විවෘතකට දක්වන ඔප්පුකට දක්වන ක්‍රියාවලියක් කියන මේ භාවනා ප්‍රතිපදාවක ගියොත් පමණක් යම් සම්දිස්ථානයකදී කෙනෙකුට ඒක පිළිගන්න සිද්ධ වෙනවා මේවා එක එකක් වෙන වෙනම සිද්ධ වුණාට ඔක්කොම එකට අන්වේ ඥාන මාර්ගයේ, චින්තාමේ ඥාන මාර්ගයේ හදාගත්තේ නැත්නම් මේ කියන මධ්‍යස්ථානේ මේ කියන මම ආයනේ මේ කියන මැනිල්ල මේ කියන කාමයටම මුල් තැන දීලා මේ දුවන න්‍යාය පත්‍රය තේරුම් ගන්න වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් චිත්‍රපටයක තියෙන රූප, වගේම ශබ්ද මේ වගේ දේවල් කට කියනවා ශබ්ද රූප චිත්‍රපට කියලා. උපසුගාරේ කාලයක් සහකරා යැත්තු ඒ ඒ ජවනිකාව වලට ගැලපෙන ගන්ධ රූපයත් එකතු කරලා චිත්‍රාකාරය ඇතුළේදී ඒ ගන්ධත් එක්ක දෙන්න නමුත් ඒක අසාර්ථක වුණා. දැන් සද්ද රූප මාදී තමයි චරණ චිත්‍ර ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙදී අපි ඒ තුල ඊතුරු දේවලුත් මවාගෙන සම්පූර්ණ චිත්‍රාකාර නැත්තම් අපි කියන මවාගත්ත ලෝකයකට ගිහිල්ලා චිත්‍රපටි ලෝකයක නාට්‍ය ලෝකවල අපි අසරණ අතරමං වෙනවා. ඒහා සමාන සංසිද්ධියක් ඊටතේ බොහොම සූක්ෂම සංසිද්ධියක් හීනකේ පේනකොට සිද්ධ වෙනවා. ඒ හීන පේනකොට මනස මේක මවලා දුන්නාට පස්සේ ඇහැට රූප පෙනෙන්නාසේ. කනට ශබ්ද ඇහෙන්නාසේ. නාසයට ගඳ, දිවට රස, කයට පහස දැනෙන්නාසේ හැඟුම් කුප්පන සුළු ආකාරයට අර හීන ලෝකේ තනිවීමකුත් වෙනවා. ඉතින් මෙවුවා මේ ਸਰුවචන වහන්සේ විස්තර කරන්න සංඥාස්කන්ධ විස්තර කරන්න නිදර්ශන වශයෙන් ගෙනාර පාන. විනිගෝක ස්වභාවයේ, හීනක ස්වභාවයේ, මායාකාරීක ස්වභාවයේ සංඥා විඥාන වගේ දේවල් විස්තර කරන්න ඔප්පු කරනවා. මේ නිදර්ශන වශයෙන් ගෙනාර පානවා. ඉතින් මේක කෙනෙක් මේක තමා තුලින් මේ Taman හම්බෙච්ච විශාල පරිශනාකාරයේ තුල ඒ පරිශනාකාරයේ තියෙන පුස්ස ඒ පරිශනාගාරය තියෙන නවාපෑම, ඒ පරිශනාගාරය තියෙන මායාකාරී භාවය ඒ තුලින්ම දැක ගන්න ගන්න ප්‍රයත්නයේට ආර්ය පරිශනය කියලා කියනවා. ඒක ඔය මේ හරියට කියනවා නම් ඔය 2001 කියන චිත්‍රපටයක් හැදුවා ඔය මේ ආතසික්ලාක් ඒකේ පෙන්නවා මේ යන්ත්‍රයට වැඩ දුනොත් යන්ත්‍රේ මිනිස්සයා ඉක්මවල යනවා. ඊට පස්සේ ඒ යන්ත්‍රය යාව ගෙනියන්න හදනවා යාට ඕන තරඟ ඉතින් ගිහිල්ලා යන්ත්‍රේ කඩලා නැවතත් පාන්නේ Taman අතර ගන්නවා වගේ යන්ත්‍රය හැදුවෙත් මනුස්සයම තමයි. නමුත් හතපු යන්ත්‍රේ මනුස්සයා අවකාශ අභ්‍යවකාශ යානාව මනුස්සයා පාලනය කරගෙන ගෙනියන්න හදනවා. ඉතින් යා ගිහිල්ලා සම්පූර්ණ ඕටෝ පයිලටින් යන සිස්ටම් එක කඩලා පද්ධතිය කඩලා Taman ගන්නවා පාන්නට අරගෙන යන්ත්‍රය ආපහු පොළොට ගේන වගේ කතාවක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේක මේ ප්‍රත්‍යක්ෂයේ ගත කරන ජීවිතේ වෙනුවට යම් කෙනෙක් මේ මනෝලෝකෙට ගියොත්, අන්වේ ඥානවලට ගියොත්, නැත්නම් අන්වේ ඥානට මුල් තැන දුන්නොත්, එහෙම නැත්නම් මේ චින්තාමය ඥානවලට මුල් තැන දුන්නොත්, තර්ක ඥානට මුල් තැන දුන්නොත්, තන්නික් කර හීන ලෝකයක් ගත කරනවා. ඉතින් ප්‍රශ්න තියෙන්නේ මේ වගේ මරණාසන්න මොහොතක ඉන්න කෙනෙකුට මේ Taman ඉන්න හීන ලෝකයක් බව තේරුම් ගන්න සුදුසු වාතාවරණයක් මර ඇඳේදී මරණාසන්න වෙලාවේදී තියෙනවද කියන එකයි. ඒක සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්නයක් හිටින්නේ සම්මත ලෝකයේ හිර වෙච්ච කෙනෙකුට විතරයි. පරමාර්ථ වශයෙන් බලනකොට ඒ චිත්තක්ෂණේ මේ සාමාන්‍ය උපදින චිත්තක්ෂණේ එහෙම නැත්නම් මේ තරුණ මධ්‍යම චිත්තක්ෂණ අතර කිසි වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි පරමාර්ථ ධර්ම පිළිබඳ යම් ප්‍රමාණයක විවෘත භාවයක් මේ අනාථපිණ්ඩික සිටුමාට තිබුණා. මොකද චර්ච කතාවේ හැටියට එතුමා සෝවාන් උත්මේක විදිහටයි පේන්නේ මේ වෙනකොට ගත කරන්නේ ඉතින් ඒක නිසා සාරිපුත්‍ර සාංශ කියනවා නච්මේ ඝාන නිශ්චිතං න ඝානං උපාදිස්සාමි මේ ගන්ධය මම අල්ලගන්නේ නැහැ ඒ ගන්ධ අල්ලා ගන්න පහළ වෙන හිත ඝාන විඥාණය මට නොවේවා මේන්න මේ විදිහටම හැසිරෙනවා කියන ඒ වගේම ඊට පස්සේ දක්වන්නේ රසංගපාදී ස්වාමි නචමේ ජීවානිශ්චිතං විඥාණං භවිෂ භවිෂති කියලා මම රසයට ගිජු වෙන්නේ නැහැ රසයට ලොල් වෙන්නේ නැහැ ඒ රසය අනුව පහළ වෙන විඥාණයට නාස්ලනුවක් දාගෙන ගොනෙක් ඇදගෙන Tamanට ඕනේ පැත්තට ඇදගෙන යන්න වගේ රසකාමීත්වය හරහා නැත්නම් දිවට එන රසමසවුලු හරහා මට මාව ඇදගෙන යන්න දෙන්නේ ඉතින් ඒ දෙක ගත්තොත් සාමාන්‍යයෙන් ඇහැට රූප වැදීම නිසා මිනිස්සේ මන්මත් වෙන ස්වරූපයක් කනට සද්දයක් වැදීම නිසා මන්මත් වෙන ස්වරූපයක් ගත්තාම අඩු ගතියක් තියෙනවා මේ ගාහණයට සහ රසයට ගන්ධට සහ රසයට මන්මත් වෙන ගතියක් තියෙනවා නමුත් තිරිසන් ලෝකේ ගොඩාක් වෙලාවට මේ කනට ඇහැට වඩා සද්දෙටයි ගන්ධෙටයි ඊ타මත්ම සංවේදී ඒක නිසා ඉව ගඳ අනුව යන දෙයක් මුළු තිසන් ලෝකේ කමුළු සම්පූර්ණ කාම ලෝකේ යන්නේ ඉව අනුවයි සද්දේ අනුවත් යනවා හැම කුරුල්ලෙක්ම ඔය සද්ද කරන්නේ ප්‍රේම ගීතයක් ඒ කොහා කෑ ගහන සද්දේ තමයි සැලලීනියා කෑ ගහන සද්දේ තමයි ඒ ගාන සතාට ආකර්ෂණය වෙන්නේ ඒ වගේම ආසන්න ප්‍රදේශයේ ඉන්නකොට ඒ ඒ සතුන් අතර කොයි ඉෂ්ටි සතෙක් ලිංගික ක්‍රියාවලියට එළඹෙලා තියෙනවද රතියට එළඹිලා ඉනවද කියලා සම්පූර්ණ කටයුතු යන්නේ ගඳ අනුවයි. ඉතින් ඒක ඒ තිරිසන් වගේ ජීවත් වෙන සත්තු තුනත් මිනිස්සු තුලත් ඒකම තමයි. ඒක ඔච්චර සින්දු අහන්න කැමැති. ඒකයි ඔච්චර ඔය එක එක ගඳ සුවඳ ලතු උලන්න යන්නේ. අර යර තියෙන තිරිසන් ගතියම තමයි. හැබැයි පේන්න තියෙන්නේ ගඳ ඉලුවේ නැත්තම් තිරිසන් වගේ තමයි පිටන්නේ ගඳ ඉලුවන ආය. ඒ ධර්මතම පටලවිලා තියෙන්නේ. ඒ වගේම මේ මීරි ශබ්ද අහන්න නැත්නම් සංගීතයේ රස නොදන්නා අමනුෂ්‍යය කියලා ඔටෝබයෝග්‍රැෆි වල ලියනවා. ඒ කියන්නේ ඒක නැත්තම් නිකන් මොකද්ද මොකද්ද නමුත් අර භාවනා කරනකොට එහෙම නැත්නම් අඩු ගන්න මේ පද්ධතිය ක්‍රියාත්මක කරන එක බලන්න ගියාම තේරෙන ගන්නවා එවැනි ලෝකෙකුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පෙන්වා දන ලෝකයට අතර සම්පූර්ණ ඔළුවෙන් හිටගත්ත ගැතිය. එහෙම නැත්නම් සම්පූර්ණ මේ ගඳ අණුව අපිව මෙහෙවන නැත්නම් මේ රසායනික ශරීරයේ අණුව අපිව මෙහෙවන ගතියක තියෙන විශේෂයෙන්ම කියනවා නම් පැංගිරි වයස ගත කරන තරුණ තරුණයන්ගේ කෙනෙකුට මම මේ ගඳ අණුව මාව මෙහෙවන්න දෙන්නේ නැහැ. ගඳ අණුව මෙහෙවන හිතක් මම පාදාන කරන්නේ නැහැ. මම මේක අනුව තොරන් ගහන්න යන්නේ නැහැ කියලා හික්මීම සඳහා චිත්තක්ෂණයකට ගන්න මේ ප්‍රයත්නයේට අපි ආර්ය පරිශ්‍රණ කියලා කියනවා. තද්ද බල ආධ්‍යාත්මික වැඩක්, තද්ද බල ආගමික කටයුත්ත අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ගන්න ප්‍රයත්නේ පවා ඊ타ත්ම තමන්ගේ ස්වාධීනත්වයට විමුක්තියට එහෙම නැත්නම් මේ මම කියන්නේ කවුද කියන එකට මේ යන්ත්‍රේ මොකක්ද කියන එක දැනගැනීමේදී බරපතල ඉදිරි පියවරක් නමුත් ඒ ගන්ධය අනුව එහෙම නැත්නම් මිනිස්සෙන්ට මේ එක එක ගන්ධ සුවඳ විකුණලා ජීවත් වෙන මිනිස්සු ඕකට කැමති නැහැ. ඒගොල්ල හදන්නේ පුළුවන් තරම් ඒ ගඳට ආකර්ෂණය කරලා ඒ ආකර්ෂණය උසස් ශිෂ්ටාචාරයක් බව ඒ වගේම මේක පොහසත්කමක් බව, ඒ වගේම මේකේ වඩා හොඳ එක ගන්න පුළුවන් නම් වඩා පිං ඇති විදිහට තමයි පෙන්නන ලෝකයක් විශේෂයෙන්ම කොළඹ කියන රට. ඕනම රටක රාජධානිය ඔන්න වගේ විකාර තත්ත්වයක් තියෙනවා. ඒකින් කියන්න බෑ. ඉතින් ওই ගමේ ඉන්නකොට බහන කරන ලීසි කියලා. නමුත් ඒ වයිදී ওই තරම් එච්චර එක එලවන්නේ. අපිට කුෂ්කන් මේ උගන්වනකොට පෙන්නනවා කියලා දෙනවා. ඒවත් වල ඉන්නවා කම්බිලි පුච්චි කියලා නෙටල් ඩ්‍රොප් කියලා කියනවා ගෑවෙනකොට පලාත දනවා ගෙඩි දානවා ඉදිමෙන පුංචි දලබුයකේ. ඉතින් අර දලු කන්න අම්මලාගේ ගෑවෙනවා. ගෑවිච්චාම මොකක්වත් නැහැ සුමාන දවස් 3-4ක් යනකම් ඒක මේ අපත්‍ය රෝග ඇති වෙනවා අමාරු වෙනවා. ඒ නිසා ගෝණියක් කරව ඉනවටේ බැඳගෙන තමයි ඒ දල දලු කන්නා යන්නේ. මොකද මේ සතේ ගෑවිච්චාම ඒ තරම් අමාරුයි. ඉතින් මේ සතාගෙන් ඇතර භෝගෙට ඉච්චර හානියක් වෙන්නේ නැහැ. දලු කඩා ගන්න බෑ. ගස් හස්සේ රිංගල යනකොට ගෑවෙන නිසා කම්බිලියක් බැඳගෙන යන්නේ. ඒ කම්බිලි නිසා උට කම්බිලි පූච්චි කියලා තමයි කියන්නේ. පූච්චි කියලා කියන්නේ pest කියන වගේ නමක්. ඉංග්‍රීසි කියන්නේ nettle trap කියලා. ඉතින් ඒ සඳහා අල්ලන්න මොකද කරන්නේ? ඒ බෙහෙත් යවුවට එක මැරෙන්නේ නැහැ. ඌවතේ විශාල දලක් තියෙනවා දලබුවක් තියෙනවා බූවක් තියෙන නිසා කෙමිකල් එකක් වදින්න නැති නිසා ඒ ගෑනු සතෙක් ඒ ලිංගික හෝමෝන නිකුත් කරන අවස්ථාවේදී අල්ලගෙන ඒ සතාගේ ලිංගික හෝමෝන නිස්සාරණය කළ ගන්න. අරගෙන ඉවරලා තේවත්තක් මැද තිබ්බම පිරිමි සත්තු සේරම එතෙන්ට එනවා. ආයෙත් පස්සේ ඔක්කොම ගිල්ල ගින්දට දානවා. ටික දවසක් යනකොට ඔක්කොම ඉවරයි. ඒ තරමටම ඒ ඥානසතාගෙන් නිකුත් වෙන ඒ ලිංගික හෝමෝන පෙරමෝන් එක අර සියලු දෙනාම ආකර්ෂණය කරන සුළුයි. ඉතින් ඒ නිසා ගඳ අනුව තමයි ඒ රසායනික ද්‍රව්‍ය හදලා තියෙන්නේ විෂක් මොකක්වත් නැහැ. ඒක තිබ්බ ගමන් එනවා. ඒ වගේම පළතුරු කඩවල වල හැම වෙලාවෙම එස්ටර්ස් එස්ටර් කියන જાතිය හැම වෙලාවෙම පළතුරු සුවඳ ඇති කරන එක එකද හැම කඩේකම මේක ටිකක් තියෙනවා. ඉතින් යන එනකොට මේ පළාතම විශේෂ පළතුරු සුවඳක් තියෙනවා. ඉස්පිරිතාල තියෙනවා ඉස්පිරිතාල ගඳ ආයඩෝ. ඉස්පිරිතාලේ යනකොට මේ ගඳේ. ඉතින් ඒ නිසා මේ එක එක ගඳවල වලට යනකොට අපිට ඒ පරිසරයක්ම වෙනවා චිත්ත රූපයක්ම වෙනවා නමුත් මේක සිද්ධ වෙන්නේ තාමත්ම තනුක රසායනික ද්‍රව්‍යයක් මාර්ගය ඉතින් මේ ළඟදී ඊමේල් එකක් මට එවලා තිබුණා එක්කනේ ඒකේ කියලා තිබුණා සුපර් මාකට් එකක් හදලා තියෙනවායි කියලා පළතුරු කඩේකට යනකොට එස්තර සුවඳ කිරි කිරි විකුණන තැනට යනකොට ගාලක සුවඳ මල් වලට යනකොට මල් සුවඳ එනවා මස් කඩේට ඒක එක ලස්සන සුවඳ જાති දාලා මුළු එකේම වෙළඳ දිනු කරන්න හදනවා. එයා කියලා තියුණා කවදාකවත් මේ টয়ලට් পেපර් තියෙන ගන්න යන්නේ නැහැයි කියලා එයා හිතේ. ඒතර මොකද ඒ වැස්කිලි ගඳෙන්න හදලා ඇති. මෙන්න මේක මට නොවේවා කියන එක තමයි මේ කියන්නේ. නැච්ච මේ ඝාන නිසිතං විඥානං උපාද භවිෂ්‍යති इति එවං හිතේ ගහපති සික්කිතබ්බා. ඉතින් එහෙම නැත්නම් අපි හිතන්නේ මේ දේ අනුව හැසිරෙන්නේ නැත්නම් මොකද්ද දුර්වලකමක් වගේ. නමුත් මේ නාශනෝ දාගෙන කොහෙද ඇදගෙන යන්නේ? තන්නි කර කාම ගුණයක්. එහෙම නැත්නම් සමහර විටක ද්වේෂය ඇතිකරනද කොහොමෙන් හරි වෙන්නේ හිත මුලා වෙන එක. ඉතින් කොහොමද යෝගාවචරයේ භවනා වාතාවරණයක ඉන්නකොට හෝ එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඉන්නකොට මේ නැච මේ ගාහන නිසිත විඥානං භවිෂ්‍යති කියම නැත්නම් ගාහන විඥානං ගාහනං න උපාදිසාමි. ඒ ගන්ධය මම අල්ලගන්නේ නැහැ කියලා හැසිරීම එහෙම නැත්නම් මේක භාවනාවට ශික්ෂණයක් එහෙම නැත්නම් මේක භාවනාව සඳහා බයලජ්ජාවක් සඳහා කොහොමද ඇති කරන්නේ ගාහන විඥාණය උපාදාන නොකරන්නේ කොහොමද කියලා ගත්තොත් මේක සාමාන්‍යයෙන් ආධුනිකයට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. ආධුනිකයා හැම වෙලාවෙදීම සරුවචන් වහන්සේගේ ඒ ප්‍රයෝගකාරී එහෙම ප්‍රයෝග කියන බෑ සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ. ක්‍රමයට සරුවචන ඉස්ලාම ස්පර්ශේ පදනම් කරගත්ත, කය පදනම් කරගත්ත, රූප පදනම් කරගත්ත තැනකින් තමයි යෝගාවචරයට භාවනාවට ප්‍රවිෂ්ටි ලබා දෙන්නේ. තොට පැන්තොට වතුරට බහින යුර හරි ගසලා තියෙන්නේ කය සහ පොට්ටබ්බ ස්පර්ශ කියන දෙක. ඒ නිසා ਸਰවචන් සත්‍ය සතිපට්ඨානේ ඉස්ලාම් පෙන්ලා දෙන්නේ කාය අනුපස්සනාව. මේ කාය අනුපස්සනාවේදී කය මේ හුලං රැල්ල නිසා ඇතිවෙන පිරිබැඳීම. එහෙම නැත්නම් ඒ පීරි ගෑම. ඒ ස්පර්ශය පදනම් කරගෙනයි ඇතුළට හිත ගන්න ගතිය වර්තමානයේ හිත එළඹෙන ගතිය ඒ වගේම ප්‍රමාද නොවි සිටින සිද්ධිය වෙන්නකොටම අස්පනා පිට දැක් ගැනීම සඳහා ඉස්ලාම යෝජනා කරන්නේ කායන වශයෙන්. එහෙම නැත්නම් ඒකට කියනවා රූප ධර්ම කියලා. ඇත්තටම ගන්ධයත් නාසයත් රූප ධර්මමයි. ඉතින් ඒ නිසා කායන පස්සනාවේදී ඒ රූප ධර්ම ගැනීමේදී සර්වචනාංශයේ මේ ඉන්ද්‍රිය 6 වෙන් කරලා මනෝද්වාරයේ සාධර්ම නාම ධර්ම වශයෙන් ඇහ කන දිව නාසය කය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වගේ වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇහ සහ රූපය කියන ආයතනෙ උනාට ਸਰවචන්නාංශේ අඩුවෙන්ම කෙලෙස් උපදින නමුත් ආදුනිකයෙකුට පුහුණු කරපු නැති මනසක් ඇති කෙනට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් තරම් අල්ලගන්න පුළුවන් වෙන කායානුපස්සනාවෙන් තමයි පටන් ගන්න. ඒකට හේතුව ඒ ආධුනිකයට අල්ලගන්න ලේසි නිසා. ඉතින් මේක නිසා පසු කාලීන අටුවාචාරින් වහන්සේලා <clears throat> එහෙම නැත්නම් අභිධර්ම උගන්වනකොට කයෙහි හටගන්නා වූ ගැටුම ස්පර්ශය කෙලින්ම සැප දුක් ගෙන දෙන එකක් ඍජු ප්‍රකට ප්‍රසිද්ධ සබදුගෙන දෙන එකක් ඇහැට රූප දැකීමේදී ඇතිවෙන ස්පර්ශය බොහෝ විට උදාසීනක. නිසා ඒක අල්ලගෙන කෙනෙකුට භාවනා කරගෙන යන්න අමාරුයි. සද්දයක් කනට වදින කොටත් අමාරුයි. ඇහැට මේ කයට ස්පර්ශයක් වෙනකොට ඒ කියලා කියනවා කිනිහිරයක් උඩ පුළුන් කැල්ලක් තියලා කුළු ගෙඩියකින් ගහනකොට කිනිහිරේ පුළු ගෙඩිය කුළු ගෙඩිය වදින එක පුළුන් කැල්ලෙන් කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ. පුළුන් කැල්ල තිබ්බත් නැතත් කාගෙන ගිහිල්ලා ඒ කිනිහිරේ වදිනවා. ඒ වගේ තමයි මේ ස්පර්ශය ආපුවාම ඒ කයේ ගැටුම ඇහැයි රූප ගැටෙනා වගේ සියුම් එකක් නෙමෙයි. බොහෝම ගොරෝසුයි. ඒකේ උණුසුම සිසිලස, රවුම් මුරුදු බවය දැනගන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම කායනුපස්සනාවේදී ආනාපානෙ හෝ එවනතන සමහරක පිම්බීම හැකිලිමේදී කියන එවනතන සක්මන් කරනකොට පය පොළවේ ගැටෙන එක අරමුණු කරනවා. අන්නේම කරලිවලා මේ ගොරෝසු කාය ස්පර්ශය නැත්නම් කාය ප්‍රසාදයේ මේ බාහිර හෝ කයෙම තව කොටසක් ගැටෙනකොට ඇති වෙන එකම තමයි සතිය ඇති කරන්නේ. ඉතින් මේකට මේක දියුණු කරගන්න මේක බහුලීගත කරගන්න මේකම නැවත නැවත පවත්වන්න ගන්න උත්සාහය තමයි කායගත සතිය කායනුපස්සනාව නැත්නම් රූප කර්මස්ථාන කියලා කියන්නේ. ඉතින් මේ දේ කරගෙන යනකොට හුඟ දෙනකොට ආනාපාන හිත පවත්වන්න උත්සාහ කරනකොට එහෙම නැත්නම් පිම්බි මහකිලින් බලනකොට එහෙම නැත්නම් අපි හිතමු සක්මමලුවකට බැලලා සක්මන් කරගෙන ඉන්නකොට කොච්චරදෝ මේ ගොරෝසු කය තව එක ගැටනකොට හෝ කය කයෙම ගැටනකොට ඇති වෙන මේ ස්පර්ශය ඉක්මවාගෙන බාහිරේ රූපසෝ හෝ හිතේ තියෙන චිත්ත රූප නිසා අර ක්‍රියාවලිය කරගෙන යන්න බැරි වෙනවා. එහෙම නැත්නම් බාහිරින් එන ශබ්ද නිසා අර කය ස්පර්ශයත් එක්ක තියෙන ගණිතුන කරගන්න බැරි වෙනවා. මේ ගාහණය හා සම්බන්ධ වෙලා තියෙන ගඳ වදින කොටත් මේ වගේම අරමුණේ හිත තියාගන්න බැරුව හිත පිට ඒ වගේම රස විවිධ රසයන් මේක ආක්‍රමණය කරන්න ගත්තොත් ඒ වෙලාවේ භාවනාව ඒ රසය කය ස්පර්ශයේ ඇතිවෙන නිසා කය පොඨබ්බ ධාතුව ගැටීම නිසා ඇතිවෙන ස්පර්ශය හිත තියන්න තු පිටපයි ඉතින් ඒ වෙලාවේදී මේ ඝාණය අපි අද දවසේ මාතෘකාව වශයෙන් ගත්ත ඝාණය කියලා කියන ගඳ නාශී වැදීම උපාදාන නොකරනවා නම් හොඳයි කියලා තමයි යෝගාවචරණත් හිතෙන්නේ. ගඳට හිත පිට යන්නේ නැතුව ආනාපානෙම හිටිනවා නම් හොඳයි කියලා තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ ප්‍රකට ප්‍රසිද්ධ ගඳක් ආවොත් කරගෙන යන දෙයක් නෑ. ඒක පාරටම අර ආනාපාන සතිය කැඩිලා නැත්නම් ආශස් ප්‍රසවාසයේ තිබුණ හිත කැඩිලා ගඳට හිත ඇදිලා යනවා. ඉතින් මේක වෛර කරන්නේ නැතුව මේ ගඳට සුවඳ හොයවා ගඳ හොයවා වෛර කරන තුංගා කල් අපි හිතමු කායන පස්සනාවේ හොඳ පුහුණුවක් ලැබුවයි කියලා කායන පස්සනාවේ හොඳ දක්ෂකමක් ලැබුවයි කියලා දක්ෂකම ලබාගෙන ඉන්න වෙලාවේදී ඉස්සලනම් මේක ඇත්තටම පිටින් එන සත්ත්ව ගන්ධ රස හරිම කරදරයක් ඒ නිසා අපි ඒ රූපන් පේන්නේ නැති වෙන දැත් එක වහගෙන ශබ්ද නොහෙන්ට භාවනා මධ්‍යස්ථාන නිස්සද්ද තැන්වල හදාගෙන ගන්ධ රස දෙක නොයනා තැනක ඉඳලයි මේ වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ඒවට බයයි වගේ. ඒවට යටහත් පහත් වගේ කරගෙන යනවා. නමුත් ඒ ප්‍රශස්ත தত্ত্বය යටතේදී රූප ශබ්ද ගන්ධ රස නැති වුණාට ඒව தত্ত্ব ගන්න බෑ මේ ලෝකේ. নানা ආකාර විදිහට රූපයන්ගෙන් බාධා වෙනවා, ශබ්දයන්ගෙන් බාධා වෙනවා, ගන්ධ රස බාධා වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම කායනපස්සනාව යම් ප්‍රමාණයක දිනු කරාට පස්සේ ඒ දිනු කරගත්තා වූ කායනපස්සනාව නැත්නම් ආනාපාන සතිය එහෙම නැත්නම් මේ රූප පිළිබඳව කයේ ඇති වෙන මේ ගතිය දියුණු තෙවුණු කරන්න සතිය ප්‍රනීත කරන්න සතිය කාර්යක්ෂම කරන්න ටිකක් රූප තිබුණත් රූපෙට යන්න ඉස්සරලත් කායනුපස්සනාවේ රූපය දැකලා ආවට පස්සෙත් කායනුපස්සනාවේ තියෙනවනම් හිත නරක කරගන්න නැතුව යන්නේ කියලා යෝගාවචරයගේ හිත තනවටලා දෙනවා අපි රූපයක් දකින්න ඉස්සර වෙලත් අනපන සතිය හිත තියෙනවා ඒ අතරමැද එක පාට අකුණක් ගහනවා ඉලියක් වැටෙනවා ඊට පස්සේ ඒකෙන් ගැස්සිලෙවල ආයෙත් ආනාපානට යනවනම් එතනදී කියනවා අර අකුණු එළියෙන් හෝ එහෙම නැත්නම් ඊහා සමාන රූපෙකින් හානියක් වෙලා නැහැ පොඩි කාලේ නාස්ති වීමක් වෙලා තියෙනවා. ඒ වගේම අපි භාවනා කරන ඉන්නකොට පාට සද්දයක් ඇහෙනවා. හිතා ගන්න බැරි සද්දයක් ඇහෙනවා. සද්ද ඇහිච්ච ගමන් ඒ සද්ද ප්‍රකට භාවය නිසා ඒ Taman හිතපු පෙතෙන් ආනපන සති පාරෙන් හිත පිටපයි. පිට බැලලා නැවතත් ආනාපානටම හිත එනවනම් උඟාක් වෙලාවට එහෙම උපදෙස් ලැබිලා නැති ලෑස්තිලා ගියේ නැති කෙනෙක් මේ සද්දෙට කොහොමඩක් ටිකක් තරහ වෙනවා ඊට පස්සේ සද්දෙට හිත කැඩුනා නේද කියලා හිත පශ්චාත්තාප කරනවා. එහෙම කෙනෙකුට කවදාකවත් මේ සතිය වඩන්න බෑ දිනු පවුණු කරන්න බෑ ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ සතිය විවිධාංගීකරණය වෙන්න ඝන බහල වෙන්න ස්ථාවර වෙන්න සද්දෙට කැඩෙන්නේ ඉස්සෙල්ලත් සතිය තියෙනවා නම් සද්ද ඉවරෙච්ච ගමන් ආයෙත් සතිය පිහිටනවා නම් ආනාපානෙම සද්දෙන් හානියක් වෙලා නැහැ කියලා හිතේ තියාගන්න. ඒතර පශ්චාත්තාපයෙන් යුතුව භාවනා කරගෙන යන්න. ඒ වගේම අද මේ ගත්ත මාතෘක හැටියට ගහණයක් ගඳක් එනවා. ඒ ගඳ එන්නේ ඉස්සෙල්ලා අපි බොහොම ජයට ආනාපාන හිත පාත්තගෙන යනවා. අතරමඟදී එකපාරට අර ගඳක් ඇවිලා ගඳක් හෝ සුවඳක් ගහණයක් ඇවිල්ලා අපේ පෙත අපේ ඒ දිශාව කඩලා දානවා. කඩලා දාලා ටික වේලාවකට පස්සේ චිත්තක්ෂණ කීපයකට පස්සේ හිත ආයශරයක් ඒ ගඳ ගෙවම් කරගෙන ආයෙත් එනවා ආනාපානෙට නා මම මේ ආනාපාන නිදර්ශනයක් වශයෙන් අරගෙන කතා කරන්නේ වෙන ඕනම එකට මේක තම තමන්ගේ නුවණින් ගලපලා තේරුම් ගන්න එක. ඒ විදිහට එනවනම් මේ ගඳ නිසා මගේ හිත බාධා වෙලා නැහැ. නැත්නම් හානියක් කරලා නැහැ. පොඩි කාලේ නාට්‍යයක් වෙලා තියෙනවා. අන්නේ ඒ සංසිද්ධියේදී දවසේ මාතුකාව නැත්නම් ගහණීය සම්බන්ධ තියෙන මේ සංසිද්ධියේදී භාවනා කර කර ඉන්නකොට ගඳක් එනවා. ගඳ එනකොට ආනාපානයෙන් ලැබෙන සංඥාවට වැඩිය මේ ගඳ තීව්‍ර නම් ප්‍රකට නම් ප්‍රබල නම් ඒක අපිට කියලා නෙවෙයි හිතපණි. ඒක පාරටම අර ගඳට හෝ සුවඳට හිත යනවා. ගිහිලා ටික වේලාවක් ඒකේ රස විඳලා සමානත් ඒකට ද්වේෂ කරලා ගපාරට තමයි තේරෙනවා මේකට නෙවෙයි මම වාඩි වෙන්නේ. එහෙම නැත්නම් මම මේ ශක්මන් කරන්නේ මේකට නෙවෙයි. නමුත් අරමුණේ තියෙන ගොරෝසුකමට මේ ගඳේ ගොරෝසුකම නැත්නම් සුවඳේ ගොරෝසුකමට හිත පිට ගියා කියලා Taman ඒක දැක ගන්නවා හා සමගම දැන ගන්නවත් හා සමගම හිත අර ගඳට පාරෙන් පිට පැනනා වගේම පාරෙන් පිට බව දැනගත්ත ගමන් ආපහු මූල කර්මත්තාන්ට හිත යනවනම් අන්න ඒ සංසිද්ධිය හරි විශිෂ්ටයි. ඒ සංසිද්ධිය හරීම ධර්මානුකූලයි. ඒ සංසිද්ධිය හරීම පටිච්ච සමුප්පන්න. Taman නුහුර ගිහිලා, නොපිට ගිහිලා, පාරෙන් පිට පැනලා අන්න ඒ පිට පැනිච්ච බව දැක ගන්න. ඒ නැත්නම් මං ආනාපානට වාග්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න ඕනේ දැන් ආනාපාන නෙවෙයි තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස නෙවෙයි තියෙන්නේ දැන් ගඳකට ඇදලා ගියා. නැත්නම් සුවඳකට ඇදලා ගිහිල්ලා. නමුත් අන්න එහෙම ඉන්න වෙලාවදී ඒක පාරට Tamanට වැටහුනොත් මූල කර්මත්තානේ නෙවෙයි වෙනත් තැනක ඉන්නේ ඉන්නවත් එක්කම ඒ හිත අවිඥානිකවම අසංස්කාරිකවම එව නැත්නම් අචේතනිකවම මූල කර්මස්ථානට ආපහු එනවනම් ඉන්නේ සංසිද්ධියේ හිත පිට යන පළුව නෙමෙයි මම මේ කතා කරන්නේ. හිත නැවත අරමුණට එන පළුව. එකම සංසිද්ධියේ පළු දෙකට කඩලා ආපහු එන තැන වටහා ගන්න තරම් යෝගාවචරගේ සතිය දියුණු නම් ඒ දියුණු සතිය ඇති කරන්න උදව් කරලා තියෙන්නේ මේ සද්දෙන් මේ ගන්ධයෙන් හිත කැඩිච්ච එකම තමයි. නැත්නම් අනිත් පැත්තට දාලා කියන්න පුළුවන් හිත මොනවා හරි හේතු වෙනද රූපයක් සද්දයක් ගන්ධයක් නිසා ආනපනෙන් කැඩි. කැඩිච්ච ගමන්ම ඒකේ අරමුණේ චිත්තක්ෂණ කීපයක් දෙයක් ඉන්න ඕනේ මම මෙතන මෙතන ගියා කියලා දැනගන්න එක චිත්තක්ෂණේ ගිහිල්ලා ආවට ඒකේ ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ. ආන්නේ ඒක දැනගෙන ඒක දැනගත්තට පස්සේ හිත දැන් ආපහු එන මූලික චිත්ත වීදියට මූලික අරමුණට එන අවස්ථාව යන අවස්ථාවේ වෙන් කළ දැනගන්න තරම් යෝගාවචරගේ සතිය තීක්ෂණ නම් ප්‍රනීත නම් කාර්යක්ෂම නම් ඒක යෝග ජීවිතයේ වටිනා පියවරක් වටිනා කඩයිම. මේක මෙහෙම නොවෙන්නේ මොකද? නොවෙන්නේ මේ හිත පිට ගියා කියලා ඇති වෙන පශ්චාත්තාපය නිසා අපිට මේ යන හිත සහ එන හිත වෙන් කරගන්න බැරි වෙනවා. අපි ඒ ඝන ගඳට වෛර කරනවා. සුවඳක් නම් ප්‍රේම කරනවා. මෙතන මේ වෛර කරනවා කියලා කියන්නේ දෝධානුසයයි, ද්වේෂයේ අනුසය ධර්මයයි, ගන්ධකට නම් එහෙමයි සුවඳකට නම් ආශ කරන නිසා මම හිතන්නේ මේ වෙලාවෙත් එනවා මොකද්ද ගඳ. බොහොම වයි. මේක හරියට නිසන්ව නෙදිට. ඉසනේ උදේ 6ට කට්ටිය මිරිස් බදින. වැඩසටහන තියෙන පහේ ඉඳලා 6 මාන්නකම් භාවනා කරන්න. එතකොට 6 වෙනකොට ඔක්කොමලා කයි. මොකද ඒකේ අතමයි කුස්සියදී. ඉතින් එතකොට මම හිතන්නේ තා පොඩ්ඩකින් දන් දෙන දන් දෙන්න ඉන්න දාන දායකයාට බයින්ඩ පටන් ගන්නවා. මේ කුස්සිය එක තැන වෙන තැනක හදන්නයි නැත්තම් මේ මනස වෙන වෙලාවක මිරිස් බදින්නයි කියලා. නමුත් යා මේ වගේ වෙලාවක ඉන්නකොට දැන් Tamange හිත ඒ වගේ ගිහිල්ලා ඇදිගෙන ගිහිල්ලා පිටතට ගිහිල්ලා ආපහු එන අවස්ථාවක් යෝග ජීවිතේ නැත්තේ නොයි. ගන්ධකට හිත පිට ගියා ගන්ධකට හිත පිට ගියා දන්නවා එහෙම නැත්නම් සද්දයකට ගියා රූපයකට ගියා ගන්ධකට ගියා රසකට ගියා නැත්නම් කය වෙන තැනක ආපු වේදනාවක් හෝ පහසකට ගියා කියලා අන්නේ සංසිද්ධිය දැක ගන්න වෙලාවේදී මේ හිත පිටියෑමේ සිද්ධියෙන් පරිබාහිරව දැනගත්ත ගමන් හිත ආපහු එන පැත්තට දැක ගන්න තරම් මේ සංසිද්ධිය දෙකට කඩලා පළු දෙක වෙන් කළා දැනගන්න පුළුවන් නම් ඒක ශාසනික වශයෙන් බලනකොට අපි මේ සර්කිට් එක දැනගන්න සමීකරණය දැනගන්නකේ අත්‍යන්ත වූ වැදගත් කාරණාවක් සිදු කරනවා. එතකොට හිත ස්වභාවයෙන් මූල කර්මස්ථානට එනවා. අන්න එතන ඝාණය උපාදාන කරගනත් නැහැ. ගහාන විඥාණය අතහැරීම සිදු වෙනවා. ආයේ කාය විඥාණයට හිතේනවා. ඒක ලියවල මූල කර්මස්ථානට ආවා කියන අරමුණ අරමුණට හිත ආවා කියන හරි පැත්තට එනවා. අන්න ඔච්චරයි යතන යෝගාචරය තේරුම් ගන්න. මේ අරමුණෙන් අරමුණට හිත පයින් එක ඕනම වෙලාවක වෙනවා. ඒ සඳහා ඕන වෙලාවක රූප තියෙනවා, ඕන වෙලාවක ශබ්ද තියෙනවා, ඕන වෙලාවක ගඳ තියෙනවා, ඕන වෙලාවක රස තියෙනවා, ඕන වෙලාවක පහස තියෙනවා. විශේෂයෙන්ම කොළඹ වගේ තැනක භාවනා කරනවා. ඒ අතරමැද අපි දෙනවා ටාස්ක් එකක් හිතර වැඩක් කියන උඹ මේ ඔක්කොම තේදී ආනාපාන දිගේ ඵලයක්. හරියට කඹේ ඇවිදින්න කතා කරනවා වගේ යනවා. යනකොට එහාට නැමෙනවා, මෙහාට නැමෙනවා. කොහොම හරි ඒ එක එක අරමුණු නිසා මේ හිත මූල කර්මස්ථානයේ පෙතෙන් ආනාපානයේ සති ධාරාවෙන් සති මාත්‍රාවෙන් පිට පැන්නට මේකේ පුදුමාකාර ගතියක් තියෙනවා ඒත් එක්ක මේක ආපහු ගෙනල්ලා අරමුණට දානවා ඒ බයිසිකල් එකේ පදිනකොට අත් දෙක අතහැරලා පදිනවනම් මේ පැත්තට නැමුවොත් ඒහා සමාන ආයේ බයිසිකල් එක මේ පැත්තට ඇදලා දානවා ඒකට බාධා කෙරුවොත් බයිසිකල් පෙරලෙනවා ඒ පැද්දෙන පැද්දිලා අනිත් පැත්තට ගහන්න දුන්නොත් එයා දෙපාර තුන් පාරක් පැද්දිලා කෙලින් කරගෙන යනවා මෙන්න මේ සිද්ධිය මේකට කියනවා කාලේ ඊටාම තුනි කොටස් වලට කැපීමක් කියලා. හිත පිටතට යන්නේකයි හිතට ගිය පිට පිට ගියේ හිත නැවත ආපසර ගන්න එකේ අතර වෙනස දැක ගන්නාසුළු භාවනා කරනවා කියලා කියන්නේ සාමාන්‍ය සතියක් නෙවෙයි. ඒක උත්කෘෂ්ඨ සතියක්. නිතර සති බලයක්. එනතම් පන්නර හිටපු සතියක්. එහෙම නැත්නම් විවිධාංගීකරණ වෙච්ච සත්‍යයක්. සෙල්ලක්කාර සත්‍යයක්. රැඩිකල් වාදී සත්‍යයක්. අන්න එතනදී හිත පිට යන්නේ නම් ගහණේ උපාදාන කරන ගහන විඥානය පහළ වෙනවා කාය විඥානය අතහැරලා ගහන විඥානය වෙනවා හිත. නමුත් අපි උත්සාහ කරලා කරලා වරද්දාගෙන වරද්දාගෙන දවසක හිතෙන්ම කිසි කෙනෙක් දෙවන්නේ කියලා උපදෙස් දෙන්න ඉස්සර වෙලා පිට ගිය හිත ගාහණයට ගන්ධයට හිත ගිය හිත ආපහු මූල කර්මස්ථානට ආනාපානට එනවනම් මෙන්න මේ ආපව් එන ගතිය අගය කරන්න දන්නවනම් සත්පුරුසයි. දන්නවනම් සතිය සති බලයක් බාටපත් වෙනවා. දන්නවනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොඳින් ක්‍රියාත්මක කරන එක බාටපත් වෙනවා. අර ගඳට හිත පිට ගියා කියලා තරහ වෙලා ඉඳ තිබුණු ද්වේෂානුසයත් එනට හොඳ සුවඳක් නම් එහෙමකින් එන්න තිබුණු රාගානුසයත් ඉක්මන් කරනවා ගෙවම් කරනවා ගෙවම් කරලා වෙනද බාධාවක් වෙන්න තිබුණ එක බාධකයක් වෙන්න තිබුණ දැන් සාධකයක් වෙලා තියෙනවා. එහෙම නැතුව ලෝකෙන් ගඳායින් කරන්න නෙවෙයි මේ බුදුහාමුදුර කතා කරන්නේ. මෙතන සාරිපුත්‍ර සාන්ති කතා කරන්නේ මේ ලෝකෙ ගඳායින් කරනවා කියන එක සුවඳායින් කරනවා කියන එක නෙවෙයි. ගඳට යම් ආකාරයකින් හිත යනවනම් පණිනවනම් එහා සමාන වේගකින් හිත ආපහු පයි. නමුත් මේකේ ගඳක් නම් පණින එක අපි සතුටු වෙනවා ආපහු පණින එකට කනගාටු නෑ සුවඳක් නම් ගඳක් නම් හිත පිට යන එකට කනගාටු වෙනවා ආපහු අරමුණට හිතෙන එක සතුටු මේ සතුට මේ කනගාටුව ඒවා සේරම අපි විසින් ආරූඪ කරන ලද සංඥා පමණයි හිතේ ස්වરૂපේ තමයි යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්ම ගහන විඥානයක් ඇතිවීමේ ශක්තියක් හිතේ තියෙනවා නම් මේ ගහන විඥානේ නිරෝධ වෙනවා කියන එකත් ඒ ධර්මෙමයි. නමුත් අපි ගහන විඥානයක් කාය විඥානේ පවත්තගෙන යන යෝගාවචරය ගහන විඥානයක්පත් උනා කියලා කනගාටු වෙන්නත් ගාහන විඥානයේද නැත්නම් කාය විඥාණයටපත් වීම සතුට වීමත් කියන එක ඒ යෝගාවචරගේ හැදියාවනුව සිද්ධ වෙනවා. යෝගාවචරයේ සංස්කෘතිය අනුව සිදුවෙන එකක්. යෝගාවචරයාගේ ආගයන් ආඩම්බරයන් නොසිතුවෙන එක. උදාහරණයක් වශයෙන් කියනවා නම් මිනිස්සෙකුට කුණු වෙන බලල් බලුකුණක් ගඳක් ඒකට හිත පිට යෑම මහා අපුලක්. ඒක බොහොම පිළිකුල් ජානක දෙයක්. ඊට පස්සේ අනේ ඒක අමතක කළා ආනාපානන හොඳයි. කබරෙක් භාවනා කරන්න පටන් අරගත්තොත් කබරයට ඒ බලුකුණ කියන්නේ සුවඳක්. ඒකේ බල ගඳවත් බල්ලා ඉන්නත් මේ භාවනා පරියන්කෙන් නැගිටලා ගිහිල්ලා මේ ගලුකුණ අමතක කළා ආනාපානට આવත් ඒක ඒක කබරයට හරි ලොකු පාඩුවක්. ඉතින් මේ කබරේ මිනිස්සය අතරේ අගයන් ආඩම්බරයන් බුදුහාමුදුරෝ ලියාපු එකක්වත් නෙවෙයි. එකම දේ කෙනෙකුට ගඳක් කරනවා කෙනෙකුට සුවඳක් කරනවා. ඉතින් ඒ වගේම සරුවත් යන්ත්‍රය සඳහන් කරනවා මේ ස්ත්‍රියාවකට පුරුෂ ගඳ විතර පුරුෂයෙකුට ස්ත්‍රී ගඳ විතර රස කරන දෙයක් නැහැ. ඉතින් අපි හිතමු Taman විවාහක පුරුෂයෙක් Tamanගේ ස්ත්‍රියාව Tamanගේ ඒ පුරුෂ ගන්ධර කැමති වෙනකොට කැමති. අල්ලපු ගෙදර මිනිහගේ පුරුෂ ගන්ධර කැමති වුණොත්. ඉතින් මහ විශාල නඩුවක්. අර ඉටි ගන්ධ අනිච්ච ගන්ධ රූප කතාවේ ජාතක කතාවේ සඳහන් වෙලා තියෙනවා. අපි ජාතක කතාවල සඳහන් වෙන එකයි කුමාරයෙක් පහළ වෙනවා ඒ කුමාරයා බ්‍රහ්ම ලෝකේ ඉඳලා පහළ වෙන්නේ බ්‍රහ්ම ලෝකේ ওই ඥාන පිරිමි ભેදයක් නැතිකමයි සඳහන් කරන්නේ ඒක ගැතියක් තියෙන්නේ නමුත් පස්සේ තමයි බ්‍රහ්මයාට සරස්වති බැඳලා දැන් බපුරත් අඹුවක් කියන්නේ ඒ පස්සේ කාලෙ වෙච්ච පටලවිල්ලක් කියන්නේ ඉතල බ්‍රහ්මයා තනියම හිටියේ දැන් සරස්වතිත් ඉන්නවා බඹුගේ අඹු ඊශ්වර ජීතේ නෑ ඒ ඉඳලා ආව කෙනෙක් මේ ලෝකයට පස්සේ මේ පුරුෂයාට මේ කුමාරයාට මොන්නම විදියෙන්වත් ස්ත්‍රී ගන්ධ ඉවසන්න බැහැ ඒ නිසා අම්මා තනින් කිරි දෙන්න හදනකොට අහක බලා ගන්නවලු අඬනවලු කවදාකවත් කිරිපොන. ඉතින් අන්තිමට හුඟක් සිද්ධි ගොඩකට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මේ ස්වාම ඒ ඒ ඒක ඇලර්ජික්. එහෙම නැත්නම් කරප්පන් එනවා ස්ත්‍රී ගඳේට. ඉතින් ඊට පස්සේ කරලා තියෙන්නේ පුරුෂයන් අතේ ඉඳලා ස්ත්‍රියාවක් තිරෙන් එහා පැත්තේ ඉඳලා තනිය විතරක් දික් කරවලා පස්සේ පුරුෂයාගේ අතේ ඉඳලා කිරිබොන්නේ. ඒත් කිරි ඇති වෙන්නේ ඉස්සලා අයින් වෙනවා. එහෙම එහෙම කරලා හදාගෙන ගිහිල්ලා ඉතින් රජුරෝ හිතලා කියනවා මෙයාගේ කලවයස් එනකොට රට බාර ගන්න කුමාරයානේ. ඉතින් ඒ නිසා අවිවාහකව සාමාන්‍ය රජකම දෙන්නේ නැහැ. යෝජ රජකමත් එක්කම දඬුවමක් වශයෙන් විවාහයකුත් දෙනවා. ඉතින් මේ වයසේ එනකොට හරියයි කියලා බලන හැටිවල නමුත් අර අනිත්‍ය ගතිය දිගටම තිබිලා තියෙනවා. ඊට පස්සේ රජුරණ විශාල ප්‍රශ්නක් කළා තියෙනවා උතුණු හිමි කුමාරයාට මේ විවාහ කටයුත්තක් කරන්න බෑ මොකද ස්ත්‍රී ගඳ ඉවසන්නේ නැහැ. ඊට පස්සේ රටේ යන පෙරලාලා බලලා තියෙනවා මොකද්ද මේකට කරන්න තියෙන කියලා. ඒකට සුරුපි කාන්තාවක් ඉදිරිපත් කළා තියෙනවා මම මේක කරලා දෙන්නම්. රජුණගේ මේ ගාන කොන්ත්‍රාත්තුවක් අස්සම් කළා තියෙනවා. මේ ගාන කරලා දෙන්න. ඊට පස්සේ ආකිවලු මට වීණා ශාස්ත්‍රය උන්ට ඉගෙනගෙන එයා කුමාරයින උඩුමහතලාවේ ළඟ තියෙන ප්‍රාසාදයකට නැගලා තාමත්ම සුන්දරව ඉර නගින වෙලාව ඉර බහින වෙලාවේ රාත්‍රියේ සුදුසු වෙලාවල ලස්සන වීණා ගායනයක් කරනවා අර අර කුමාරයාට ඇහෙනවලු මේක හරියට පරිසරයට ගැලපෙන කංකලු නාදය. ඉතින් කුමාරයා ඒක ගැන සැලකිලිමත් වෙනකොට ඒ මේ ප්‍රයෝගයෙන් රාජපුරුෂයන්ගෙත් සහයෝගය ඇතුව ඒ වීණා ගායන කරන ස්ත්‍රියව කුමාරිකාව පේන තැනක ඉඳලා වීණා ගායන කරන ඒකම සම්පූර්ණ නිමග්න වෙලා ඉතින් එතකොට ඒ කුමාරට සද්දයයි රූපයයි දෙක ප්‍රිය වෙලා තියෙනවා. තාම ගඳ දැනෙන මට්ටමේ නැහැ. ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සමීප වේගෙන එනකොට අර වර්ණයට වර්ණ රූපයටත් සද්දටත් තියෙන ආශාවේ තියෙන ආකර්ෂණීය ගතිය නිසා අර ගාහන විඥානේ පහළ වෙන්නේ නැතුව ගියා. එහෙම නැත්නම් ගඳට හිත යන්නේ නැතුව ගියා. මට පේන තියෙන මේක ආකර්ෂණීයයි, වර්ණයේ ලස්සනයි, තරුණයි, සද්දේ හොඳයි. ඊට පස්සේ සමීප වෙලා සමීප වෙන ඊට පස්සේ අර ස්ත්‍රියව කොහොම හරි කුමාරත් එක්ක එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනට අර අනිත්‍ය ගඳ, ඉෂ්ටි ගඳේට කැමති නැති වෙන එක යටපත් වෙලා කොහොම හරි මේ දෙන්න අතර සංසර්ගයේ සිද්ධ වෙන මට්ටමට ඉස්ත්‍රියව කටයුතු කරා. එතකොට මේ කුමාරගේ පළවෙනි වතාවට ඉස්ත්‍රි ගඳ තමයි වස වෙලා තිබුණේ ඉස්ත්‍රි රස, ඉස්ත්‍රි වර්ණය, ඉස්ත්‍රි සද්දේ ස්පර්ශයේ මේ සියල්ලම පුරුෂයෙකුට තියෙන උස්සස්ම සැපේ බව එකපාරම තේරුණාට පස්සේ ඇතිවෙච්ච ආකර්ෂණය අර මෙතෙක් කල නොතිබිච්ච විදියට පුදුමාකාර විදිහට මේ ස්ත්‍රිආදියා කවුරුහට බැලුවත් මරණ දඬුවම. ඊට පස්සේ අතුරුනොර ඉන සියලුම පුරුෂයන් මරලා දාලා. කිසිම කෙනෙකුට මේ හා සමාන සැපයක් ඇති වුණොත් මෙයාට ඇති වෙච්ච ඊර්ෂ්‍යාව නිසා. පස්සේ ආයෙත් පිය රජුරවන්ට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. අර ගන්ධය නිසා ද්වේෂයක් ඇති කරගත්ත කෙනා ඊට පස්සේ ඒකන ආශාවක් ඇති වුණාට පස්සේ තවත් පුරුෂයෙක් ඒ රසයේ විඳිනවා දකින්න ඒ සැප විඳිනවා දකින්න බැරි තරමට මේ ආකර්ෂණය කරලා තියෙනවා. එතකොට යනවා වීතික්‍රමණය මට්ටමට ගිහිල්ලා සතු මරණ මට්ටමට ගිහිල්ලා රටකට ජාතික විහිළුවක් බවට පත් වෙනවා. මේකම තමයි කොයි වෙලාවෙත් කාගේ තුලත් සිද්ධ වෙන්නේ. ඉතින් මේක නිසා අපට ඒ ගන්ධ නැති, සුවඳ නැති ලෝකයක් මවන්න වෙන්න ඉඩ තියෙනවා සදාචාරය. ඊය ඉස්සර කරගත්ත කෙනෙක් හදන්න හදා. නැත්තම් විනයවාදීන් කරන්න හදන්නේ ලෝකයේ ගඳ සුවඳ නැති කරන එක. ඒක ආගමක් කරගන්න හදනවා. ඒක ඊගාට නීති පද්ධතිය හදන්න හදනවා. නමුත් ඒකත් නරක නෑ. ඉතින් යම් කිසි ප්‍රමාණයකට තද බල විපස්සනාවක් නැති කෙනෙකුට ඒක විතරයි කියන පිළිසරණ. නමුත් සරුවචනාංශයෙන් පෙන්වන විපස්සනාවේ කරන්න තියෙන්නේ යම් ගන්ධයක් නිසා අපි යන පෙත කැඩුවනම් ඒ හිත ඒ ගන්ධයෙන් පිටපයින්. ඒකට හේතුව ඕනම අරමුණක් වැඩි වෙලා ඇසුරු කරනකොට කරනකොට ඒකේ තියෙන විචිත්තත්වය බහින. ඒක තව පැත්තකින් මේ අපේ භාවනාවට කිට්ටු කරගන්න පුළුවන් අපි ආස්වාද ප්‍රසවාසය මූල කර්මස්ථාන වශයෙන් කරගෙන ආනාපාන යනකොට අපිට ලොකු සතුටක් ඇති වෙන ඉස්සලා ආස්වාද ප්‍රසවාසයට මූණට මූණ දාලා මට දැන් හුස්ම මිච්ඡර වෙලාවක් ඉන්න පුළුවන්. මම ওই කොච්චර බාධා තිබුණත් මම ආනාපාන ඉන්නවා කියන විශ්වාසය ඇති වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ මට දැන් භාවනා කරන්න පුළුවන්. නමුත් මේ ආනාපානය බොහෝ වෙලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේකට තියෙන මේ ආකර්ෂණය මේකට තියෙන මේ ලබැඳියාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙනවා. ඒක ලෝකේ ඕනෑම වස්තුවක් එක්ක එක දිගට ඉන්නකොට වෙන දෙයක්. ඉතින් එතකොට එපා වෙලා ඉන්න වෙලාවදී එන රූපේ, එපා වෙලා ඉන්නකොට එන ශබ්දේ, එපා වෙලා ඉන්නකොට එන ගඳ, එපා වෙලා ඉන්නකොට රස ආනාපානට වැඩිය මිහිරි. මොකද මේ ආනාපානෙට ඇති නුරුස්නා ගතිය නිසා. නමුත් ඒක යෝගාවචරයට කියලා නැහැ සිද්ධ වෙන්නේ. එක දිගට ඉන්නකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක නීරස වේගන වේගන යනවා. එතකොට මේ නීරස தত্ত্বය යටතේදී විචිත්‍ර මොන දෙයක් ආවත් ඒක අලුත් වෙනවා. ඊට පස්සේ අපි හිතමු යාට ආවේ ගඳක් කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ ගඳට වෛර කරන්නේ නැතුව ඒක දිහා බලන විට ඒකම ඉන්නකොට ඒ ධර්මතාවය තමයි ගඳ එපා. ඒ අතරමැද විචක්‍රමණයක් සිදු වුණේ නැත්නම් ඒ අතරතුර චින්තාමය ඥාන පහළුනේ නැත්නම් ඒ ගඳ එපා වෙනකොට ආයශරයක් එක්කෝ ආනපාන දෙන්න පුළුවන් තව වෙන අරමුණට යන්න පුළුවන්. නමුත් මේ සදාචාරයේ එහෙම නැත්නම් අපේ තියෙන ආගයන් ආඩම්බරයන් නිසා ගඳට යෑම හොඳ නැහැ. ගඳට ගියේ මේ අහවල් ගඳේ තියෙන දෝෂේ නිසා ඒ නිසා ගඳ නැති කරන්න ඕනේ කියලා අපි ප්‍රතිපත්‍ය හදාගෙන ව්‍යාවෘත වෙන්න පටන් අරගත්තොත් ඒ ගඳ සම්බන්ධ කරගෙන අනුශේ ධර්ම රාගය හෝ ද්වේෂය රාගානුසය හෝ දෝසානුසය මතු වුණොත් එතනින් යට ඒ පුද්ගලයා සම්පූර්ණ මෝහයට යට වෙලා කරන දේ මේ වැඟේ වැරද්දක් නිසා නෙවෙයි ගඳේ වැරද්දක් කියන තරමට යනවා. යම් දවසකට ගඳට හිත කැඩුණා ඒ හිත ආපහු එයි. ගියයි කියලා සතු කනගාටු වෙන්නේ නැතුව ආපහු ආවයි කියලා සතුටු වෙන්නේ නැතුව ඉන්න එකට කියන්න පුළුවන් නැච මේ ගහන නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගාපතේ සික්කිතප්ප. ගඳට හිත ගියා නැවතෝ අල්ල බදා ගන්න. ඒ ගඳ නම් ප්‍රකට ඒ ගඳ අණුවම සුවඳ අණුවම ඒ විදිහටම හිත යන්න දෙන්න මොකද ඒක ප්‍රකට නිසා. නමුත් ඒක ආනාපාන විචි බාධාවක් වශයෙන් ඒව නැත්තම් මේ බාහිර දෙයක් ඇවිල්ලා තමයි කරදරේ කෙරුවා කියන වශයෙන් නැතුව ඒක අරමුණක් කරගෙන කටයුතු කරන්න නම් ගඳ විශේෂයි මේ ගඳේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන එක අල්ලන්න. ඒ ගඳේදී සාමාන්‍ය මුල අහුවෙන්නේ නැහැ. මැදදී තමයි අහුවෙන්නේ. නමුත් මැද දැනගත්තට පස්සේ වහාම හිත කඩලා ආපහු ආනාපානට ගන්නව වෙනුවට ඒ ආපු ගඳ හිතමනේ ගියේ ඒ සිද්ධිය හරියට ආස්වාස ප්‍රසවාසයේ මුලමද බලන්න වගේ බලන්න ඉඳනනම් ඒ ගාහණය වෙනුවෙන් ද්වේෂයක් හෝ ආශාවක් පහළ නොවි උපාදාන නොකර ඒක අරමුණක් කරගන්න පුළුවන් ශක්තිය කියලා කියන්නේ අපි වෙලාවේ කායනපසනාව වෙනකොට මේ ගන්ධය අනුව යන අනුපස්සනාවක් කරා ඉතින් මෙන්න මේකට අපේ හිත සකස් කරගන්න පුළුවන් ද කියන එකයි ප්‍රශ්නේ. ලැබිච්ච දේ අනුව ඒක වාසියට හරවගෙන නැත්නම් ඒක ප්‍රයෝජනයක් විදිහට සලකන බාධකේ සාධකයක් කරගෙන යන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට එක්කෝ අවස්ථාවක් එයි සාමාන්‍ය ගන්ධයක් තියෙද්දි ඒ ගන්ධයේ තියෙද්දි තානාපානේ බලන්න පුළුවන් තරමට විනිවිද දක්න හැකියාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඇති වෙන ගන්ධය මේ මුල මේ මැද මේ අග කියලා දැනගන්න පුළුවන් ශක්තියක් එළියට අන්නේ કોઈ දෙකෙන්ම හරි වෙන්නේ ඒ ගඳහා තිබිච්ච ගඳේ තිබුණ මේ පුද්ගලයා නතු කර ගැනීමේ හැකියාව. ගඳේ තිබිච්ච මේ පුද්ගලයා ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් හැකියාව. ගඳේ තිබිච්ච මේ පුරුෂයාව නාස්රණව දාගත්ත මීහරකෙක් වගේ ඇදගෙන යන්න පුළුවන් හැකියාව තමන්ගේ භාවනාව හරහා සතිය හරහා නැත්නම් ආනාපාන කියන පදනම හරහා දිනු කිරීමක් කෙරේ. ඉතින් එහෙම දිනු කරන්ඩ තමන්ට ඇතිවෙච්ච මේ සතිය මේ විදිහට විවිධාංගීකරණය කරන්න. තමන්ට ඇතිවෙච්ච මේ සතිය එකම පිටක ගිය සතිය নানা ආකාර බාධා මැදත් කඩා ගන්න නැතුව යන සතිය සතියක් බවට පත් කරගන්න බාධා නැති වුණු කවදාකවත් මේ පරිශ්‍රණය වෙන්නේ නැහැ. ඒ නිසා යම් මට්ටමකදී බාධාවල් වැඩි වෙන්නාසේ යෝගාවචරයට තීරණ පටන් ගන්නවා. ඒ වැඩි වෙන්නාසේ තේරෙන්නේ සතියම ප්‍රණීත වෙච්ච නිසා. ඒක වෙන්නේ නැතුව සතිය එකතන තියෙන්නේ. ඒ නිසා වෙනදා නොදැනිච්ච ගඳ ඊටාම ආනපන හොඳට සිව් වෙනකොට පුදුමාකාර විදියට තේරෙන්න පටන් ගන්නවා. ගඳ විතර නෙමෙයි වර්ණ පේන්න පටන් අර ගන්නවා. ශබ්ද ඉතාම සියුම් ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා ගඳ වැටෙන්න පටන් ගන්නවා රසය වල තේරෙන්න පටන් අර ගන්නවා මෙව හරහා තමයි මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී අභිඥා ඥාන පහළ අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ ගොරෝසු ශබ්ද ගොරෝසු ගඳ ගොරෝසු රස ආදී දේවට ඒ නිසා සාමාන්‍ය කියනවා මිනිස්සෙක් ගාවට ගව් තුනක් කිට් වෙනකන් දෙවි කෙනෙක් එන්නේ නැහැ කියලා. ඒ තරම් හඩු ගඳයි. මිනිස්සෙක්ගේ ගඳ දෙවි කෙනෙක් ගව් තුනක් යනකම් එන්නේ නැහැ කියලා. ඉතින් සක්‍ර අන්තිමට සක්‍රිය වෙන්න ඇවිල්ලා සර්වචන්නාංශ උපස්ථාන කරනකොට සර්වචන්නාංශේ මල මුත්‍රා කරපු padikකම ඔළුවේ තියාන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අහලා තිනවා සර්වචන්නාංශේ මේ දෙවියෝ මිනිස්සෙන්ට ගව් තුනක් යනකම් ඉන්න නැති වෙලාවෙ උඹ මේ මොකද්ද මේ කරගෙන යන්නේ කියලා ඊට පස්සේ කියලා තිනවා මම මේකට මට ධාතු කරඬුවක් වගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ශරීරයෙන් ඉක්ුත් කරපු දේවල් උපස්ථාන කරන්න හම්බෙන්නේ. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේගේ මේ ගහණින්ද ඉතාමත්ම සූක්ෂමයි. දැන් ඇතෙක් තමන්ගේ ඇත්‍රල අරසකරන ගඳ අනුව තමයි. එයා කොච්චර කැම ගත්තත් හැම වෙලාවෙම වරින් වර හොඳේ උළු උසලා එන ගඳ දිහාව බලන. යම් තැනකදී මනුස්ස ගඳක් ආවන එයාක පාට සද්දයක් කරනවා. එතකොට මුළු ඇත්‍රලම නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ ආ සංඥාවක් කරන එක දුවනවාද නැත්නම් එන මනුස්සයට ගහනවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්‍රල කරන්නේ මේ මහා යථාගේ සංඥාව අනුව එහෙමම නිස්සද්දන කොලාතු කැඩිල්ල නැතුව දුවන්නේ පණින්න නැතුව. ඊට පස්සේ යා කරන්න උඩට හොඬ වෙලා දාලා බලන කොයි දිශාවෙන්ද ගඳ එන්නේ මොන වගේ ගඳක්ද කියලා. ඒක සාමාන්‍ය දෙයක් නම් එයා කැමරට යනවා නැත්තම් අනු කරනවා වලට එක්ක පසුබසින්න නැත්තම් මෙයා යනවා ඉදිරියට ඒ පුරුෂයන දිශාවට ගහන. එනිසා අතාගේ ඇහැ නෑ වැඩ කරන්නේ. ඇයි තාමත්ම පුංචි. ඒගොල්ලෝ මේක නිතරම කන් දෙකෙන් බහලා තියෙනවා. ඇතාගේ කන හැදිලා තියෙන්නේ ඒ ඇස් දෙක බොහෝම පටු ප්‍රදේශයකට සීමා කරලා. ඒ සද්දයට උනන්දුයි. නමුත් සද්දයට හුඟක් උනන්දුයි හාවා බල්ලා ඒකට කන හරවලා බලන්න පුළුවන්. ඇත්තට බෑ එහෙම කන හරවලා බලන්න. යා හුඟක් වෙලාවට ඇත්තට මෙහෙවන්නේ ගඳ අනුව තමයි. ඒ වගේම තමයි ඇතින්නියෙකුට මද කිපුණොත් ඇත්තට මද කිපෙන. එතකොට යාගේ හැසිරීම කොච්චරද කියනවනම් ඇත් ගොවට අහන්නෙත් නෑ මේ හෙන්ඩුවට අහන්නෙත් නෑ පෙරහැට එහෙම ගినాපුවම ඇතු ඇතු ඇතින්නේ එක තැන ඉඳ ගියාම ඒ සම්පූර්ණ කටයුත්ත සිද්ධ වෙන්නේ ගඳහරා ඉතින් ඒ වුණාට පස්සේ පෙරහැර ගෙනියන්න බෑ ඉතින් නිසා අලියෙක් හිටියට අලිකාරයට අයිතිකාරයට තා බලාගන්න මිනිහෙක් නැති වුණොත් එහෙම අතාගෙන් වැඩක් නෑ නිසා අලිකාරයා අනිවාර්යයි අලිකෝසතුගේ නමුත් අලිපෝසතාට විරුද්ධව අලිකාරය කටයුතු කරන්න ආවොත් එයා කරන්නේ අර නිල වගේක් තියනකට ඇන්නට පස්සේ ඇතාට මද කිදේ. හරියටම අර ගඳ වැදිලා ඒ ගඳට එන්න වගේ මද කිදුනට පස්සේ මාස ගාණක් ඇතාගෙන් වැඩ ගන්නවා. ඉතින් ඒකට අලිකාරයට පාඩු. ඒ නිසා අලිකාරය දන්නවා අලිකාරය කියන කාලේ අයිතිකාරය අලිපෝසතා ඇත් ගොව්ව යාලු කරගන්න තමයි තියානින්නේ මොකද එයා නැත්තම් ඇතා නිල සාත්‍රේ ඒ ගඳෙන් ඇති වෙන්න කරන්න තියෙන කටයුතු කරලා දෙනවා. ඉතින් අපේ දන්නේ නැත්තම් මේ ශරීරයේ වැඩ කරන හැටි දන්නේ නැත්නම් ඒ ගඳ අණුව පුදුමාකාර හැසිරීම් රටාවේ වෙනසක් තියෙනවා පිටරට ගියාම ඒ හේ ෆීව කියලා එකක් හැදෙනවා මාසේ දෙක වැටේ ඒක එන්නේ පරාග වාතාශ්‍රේ පරාග ප්‍රමාණය මෙච්චර ගන්නට වැඩි වුණාට පස්සේ දාඩිය දානවා උණ ගන්නවා මොටු ගන්නවා ඒ වගේ ඔක්කොම සිද්ධ වෙන්නේ කටහිට ගඳෙම්මයි ඉතින් ඒක නිසා අයුව වෙනකොට තේරුම් ගන්නවා අපි හිතාන හිටියට මේක අපේ පාන්නේ තියෙන එකක් කියලා ගාහන විඥානේ වැඩ කරන හැටි දන්නේ නැති වුණොත් බාහිරයේ තියෙන ගඳෙන් අපිව මන්මත් කරවන්න පුළුවන්. එහෙම මන්මත් වෙනවා නම් ඒක හරියට රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරන ටෙලිවිෂන් එකක් වගේ. මේ බොත්තම තද කරනට අරේ වැඩ. නිසා අපි දන්නේ කවුද බොත්තම තද කරන්නේ අපි අහුවෙලා කියලා. ඒකේ මොනම තාලකින්වත් ගැලවෙන්න බෑ සිල් රැක්කට. මොනම තාලෙන්වත් ගැලවෙන්න බෑ සමත භාවනා කරා. මොනම තාලකින්වත් ගැලවෙන්න බෑ කොච්චර දන් දීලා පින් කරත් මේ භාවනා කරනකොට මේ රූප ශබ්ද ගන්ධ රස ආදී බාහිරින් පැමිණෙන අරමුණු વિશેයි කටයුතු කිරීමේ දක්ෂතාවයේ තියෙනවනම් අව පුංචියට එනකොට ඒව හැසිරීමේ හැකියාව ආනාපානට වාංගු කරලා ඇති කරගෙන යනවනම් යෝගාචර යම් තැනකදී සති ඉන්ද්‍රිය සති බලයක් පාටපත් කරනකොට ඒ සති බලයේදී තේරුම් ගන්නවා හිත පිට ගියොත් ඒ හිත ආපහු එනවයි කියන්නේ ඉතින් මේ දෙකෙන් පිට යන එකට කනගාටු වෙන එක වෙනුවට ආපහු නැවත පැමිණීමේ ස්වයන් සිද්ධ සිද්ධිය Tamanට අයිති නැති හේතුබල ධර්මයක් අනුව වෙන දෙයක් බව තේරුම් අරගෙන හිත පිට ගියාට කනගාටු වෙන්නේ නැතුව නැවත එනකොට ඒකට සාදර වෙන්න පුළුවන්කමක් තියෙනවනේ ඒ හිත සාතර වෙන්නේ නැවතත් කාය විඥාණයටයි. ඒ වුණාට කාය විඥාණය ටික වෙලා කරනට ඒකට කම්මැලි වෙනවා හිත. නීරස වෙනවා. එතකොට එයා ඊගාවට තියෙන අරමුණට පයි. ඒක මේ භාවනාවේ දෝෂයක්වත් එහෙම නැත්නම් මේ බාහිරේ තියෙන අරමුණු වල තියෙන ආකර්ෂණීය ශක්තියක්වත් නෙවෙයි. මූල කර්මත්තාන තියෙන අකමැත්ත. මූල කර්මත්තාන තියෙන මූල කර්මත්තානයේ තියෙන නීරස භාවය වැඩි වෙනකොට ඊගාවට තියෙන එකට පයින්. ඉතින් මේක දන්න එක භාවනා කැඩීමක් නෙවෙයි, ඊටාම ලොකු දියුණුවක්. ඒ දේ දන්නේ එක ලොකු දියුණුවක්. ඒ නිසා යෝගාවචරය භාවනා සතිය දියුණුවගෙන එනකොට සංවේදී භාවයේ වැඩිවීම කරදර වැඩිවීමක් වශයෙන් බාර ගන්න ගියොත් අසත්පුරුෂ ඒ විතරක් නෙවෙයි ඒ සංවේදී භාවයේ වැඩි වෙනකොට වෙන සංසිද්ධිය තව කෙනෙකුට කියා ගන්න බැන්නම් ඒත් යෝගාචරය අසරණ යනාතයි. අර පේන්න තියෙන වෙනතර නැති විදිහට හැම ස්පර්ශ වලින් කරදර වෙනවා. ඇහැට එන ආලෝක නිසා කරදර වෙනවා. පුංචි ශබ්ද නිසා කරදර වෙනවා. ගන්ධ සුවඳ නිසා කරදර වෙනවා. ශබ්ද නිසා මේ රසවල නිසා කරදර. මේක ඇත්තටම බාහිර ඒවනිසත් වෙන්න පුළුවන්. නමුත් යෝගාචරය තේරුම් ගන්න ඕනේ භාවනාදී වැඩෙනකොට මේ වගේ තියෙන සංවේදී භාවය වැඩෙනකොට ඉන්ද්‍රයන් ප්‍රණීත වෙනකොට වෙනකොට මේකට ලෑස්ති වෙලා ගියොත් අනාථපිණ්ඩික සිටුමාන දීපු උපදේශ මන්ති අනුව නච්ච මේ ඝාණ විනිතා නිශ්චිතම් විඥානම් භවිෂ්‍යති इति කියලා ගාහණයට පණින හිත විතරක් නෙමෙයි ගාහණයෙන් පිට පණින හිත. ආපහු පොළාපයින් හිතයි දෙකටම සමහිත සමාකාරව බලන්න පුළුවන් නම් ඒ යෝගාවචර රිමෝට් කන්ට්‍රෝල් කරන ගතියෙන් බේරෙනවා. මේක පේන්නේ රසවින්දනීය නැතුව යamak වගේ. ඉන්සාර සරුවචන්නාංශයට බමුණ බැන්න අරස රස කියන නම. අනෙක් සියල්ලම ලෝකයේ රසවින්දනයේට යද්දී සරුවචනාංශ මේ රසවින්දනයට විරුද්ධව කතා කරන්නේ කියලා. සරුවචනාංශ කිව්ව ඇත්තටම කියනවා මම මේ කාමයට ගිජු වෙලා කාමයට කාම රසයට අනේකට නම් විරුද්ධයි තමයි. ඒ වුණාට ඉන්ද්‍රයන්ගේ පිනවීම ප්‍රනීත වීම අතින් බලනකොට සරුවචන් වහන්සේ විමට net දෙක යොමාගෙන බම්බයක් තරම් බලාගෙන පාරේ බින්න පාතේ වයින්කොට ගව්වත් තරම ප්‍රදේශයේ තියෙන සියලුම ශබ්ද සියලුම ගන්ධ සියලුම රස සියලුම පහස සියලුම වර්ණ පේනවා කියන්නේ. ඒ උන්වහන්සේ රසයේ දන්නේ නැති කමක් නෙවෙයි තියෙන අනික් අයට වඩා ඉතාමත්ම ප්‍රණීතයි. ඒක හරියට එයාපෝට් එකේ වටේ කිලෝමීටර් 30ක් යනකම් යන එන වාහන ඔක්කොම විශේෂයෙන්ම ආකාශගත යාන වාහන රේඩාරයකට වැටෙනවා වගේ නැත්තම් එයාපෝට් එක රන් කරන්න බෑ. සර්වචනාසිකේ වගේ විශාල රේඩාර් මැෂින් එකක් වැඩ කරන නිසා ඔක්කොම දන්න. ඔක්කොම පිළිබඳ ඕන දෙයකට අවධානය යොමු කෙරුවොත් සාමාන්‍ය කෙනෙකුට දකින්න නිසා රසය නොදන්නව නෙවෙයි. නමුත් ඒකේ විඥානය පහළ නොකරන තරම් ගියොත් ආපහු එනවනේ බෝලක් රබර් බෝලක් කලකට ගැහුවා වගේ යනකොට වගේම එන එකට සමාන හිත පවත් ගන්න පුළුවන් නම් විඥානයක් පහළ නොවෙනවාමත් නෙවෙයි යනවා වගේම එනවා කියන එකට සමහිත පවත්නකොට උපාදාන නොකරන මේකට කියනවා සබ්බ ලෝකේ අනාභිරත සංඥා කියලා. යේ ලෝකේ උපයෝපාදාන අදිඨාන අබිනිවේෂානුසය තේ විරමති අජහන්තෝ න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. හිත සුවඳකට ගියා කියලා අභිරතියකුත් නැහැ. ගන්ධකට ගිහිල්ලා ආවව ආනබන්ට ආවා කියලා සතුටුකුත් නැහැ. දෙකේදිම යන හිතමයි යන හිත. ඉස්සල ඉස්සල තියෙන්නේ කාය විඥානේ ඉඳලා ගහන විඥාණයට මාරු වෙනවා. ඊගාට ගහන විඥානේ ඉඳලා කාය විඥාණයට මාරු වෙනවා. මේ දෙකේම සමහිතක් තියෙනවා නම් මේ ඉස්සල කාය විඥානේ ආනාපානේ ඉඳලා ගඳ බලන්න යන්නේ කොහොඳ නැත. ඒකල විල ආය ගඳ බලමින් හිතපු තුපත හිත ආපහු කාය විඥාණයට ආවේක හොඳය. එහෙම දෙක අතර වෙනසක් නැහැ. උපේති කියලා කියන්නේ ලං වෙනවා. උපාදාන කරන කෙනා අල්ලනවා. උපේ උපාදාන අබිනිවේෂ. මේකට බැස ගන්නවා. අදිඨාන කරනවා. අනේ මට මේ ගඳ වේවා, මේ රස නොවේ, මේ සුවඳ නොවේවා ආදි වශයෙන් අදිඨාන නැහැ. අබිනිවේෂ නැහැ. උපේ උපාදාන අබිනිවේෂ අනුසය. ඊට පස්සේ ඊයින් ඇති වෙච්ච මණ්ඩෙමිදිල්ලකුත් නැහැ. එතකොට එතන එතනම නඩුව විසඳලා ඉවරයි. ඒ ගඳ මට නැවත ලැබේවා. නැත්නම් ඒ සුවඳ මට ලැබේවා කියලා හිත යට අනුසය වශයෙන් තැම්පත් වෙන්න දෙයක්වත් නැහැ. ඒ එනකොටම ඒ ගඳ නිසා Tamange හිතට වෙන මේ පෙරලිය දකිනවා. ඒ හිත ගඳ සමුවරගෙන නැවත හිතපොතන්ට එනකොට ඒකක් දකිනවා. මේ දෙකෙන් එකක්වත් Tamange මන අපට සචේතනිකව සසංකාරිකව සිදු වෙන දෙයක් නෙවෙයි Tamanne තියෙන නිරීක්ෂණ ශක්තිය පමණයි. Taman එතනදී උදාසීන නිරීක්ෂකයෙක් පමණයි. හැබැයි උදාසීන නිරීක්ෂකත්වයේ සම්පූර්ණ අප්‍රමාදී එකක් සම්පූර්ණ සතිමත් එකක් සම්පූර්ණ සජීවී දෙයක් හරියට හොඳ රිසොලූෂන් තියෙන කැමරා එකකින් යමක් විස්තර සහිතව බලන් ඉන්නවා වගේ නමුත් කැමරාවට කිසිම රසයක් නැහැ. අතර කැමරාවේ උදාස උදාසන නිදර්ශන ගැලපෙන්නේ රූපයත් එක්ක මේ ගන්ධයත් එච්චරම තමයි. සම්පූර්ණ වෙන සිද්ධිය දකින්න නමුත් ඒකෙන් කිසිම මේක වේවා මේක නොවේවා කියන එක නැති එකයි මෙතන සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියලා කියන්නේ ඒ නිසා ගන්ධ රස පහස වෙනස් වුණාට උලන් වදින් තැනකපත් වෙන පහන් දැල්ලක් එහාටම නැමෙනවා. නැමුණට උලන් අතර වෙච්ච ගමන් කෙලින් අන්න ඒ වගේ Tamange හිත ඒ ඒ දේවල් වලට ප්‍රතික්‍රියා කරන ගතියට ඉංග්‍රීසි කාරෝ කියන්නේ බොඩි නොලෙජ් කියලා. මේ ඇඟේ තියෙන ඒ වෙනම යාන්ත්‍රණයක් ආරක්ෂක යාන්ත්‍රණ. ඒක මම නෙවෙයි. නමුත් ඒක මම නිරීක්ෂණය කරනවා. ඒක බලක් ගන්න යන්නේ නැහැ. මේක අල්ලගන්න යන්නේ මේ කරපේක මමයි මේ නොකරපේක මමයි කියලා අල්ලගන්න නැතුව හිටියොත් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා ශක්තියත් අඩුයි. හැබැයි ප්‍රතික්‍රියා නොකරට ඒ පිළිබඳව දැනීම ප්‍රතිචාරය කිසිම අඩුවක් වෙන්නේ. ඒ විදිහට ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාරය දිනු කරනවට කියන්නේ හැම කාලා උගුල ගස ගන්න නැතුව යන දක්ෂ මෝපවුවෙක් වගේ කියලා. මාරේ හැම අටවල තියෙන. ගඳෙන් හැම අටවල තියෙන. ගිල හොඳට ගඳ විදින. නමුත් මේ ගඳෙන් තමයි දාන කොක්ක. එන්න නැත්නම් මේ ඒකට කියන්නේ බිලිය. බිලිය ගිලින්නේ නැහැ. ගඳ විඳිනවා. ගඳ විඳතර ගඳට දාශකත්වයක් නැහැ. යනවා දාන්නවා ආපහු එනවා දාන්නවා යනකොට කනගාටුවක් හෝ එනකොට කනගාටුවක් මොනවක් අත්ද බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ගන්ධ රස විඳින්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ නමුත් ගන්ධ ගන්ධ රසයෙන් මේ මනසයා රිමෝට් කන්ට්‍රෝල් කරන්න බැරුව මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි ඇති වෙන්නේ නමුත් එතකොට බාහිරේ අයත් තමනුත් අරස රස භාවයෙන් චෝදනා කරනවා ඉතල හරි රසකාමී හරි රසලෝලී දැන් එන්නේ එන්නේ එන්නේ ඒවට කැමති නෑ කියලා ඒ නිසා පිටාය හිතන්නේ මෙයාගේ ඉඳුරංගේ යම් කිසි අඩුපාඩුවක් ඇත්තට වෙන්නේ අඳුරංගේ ප්‍රණීත වීම නිසා ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දක්වීමේ හැකියාව රූපයක් දැක්කට අන්ධෙක් වගේ ඉන්නවා වගේ සද්දයක් ඇහිච්චාම බීරෙක් වගේ ඉන්නවා වගේ ගඳක් දැනෙච්චාම සම්පූර්ණ ගඳ ආග්‍රහණය කරනවා නමුත් ආග්‍රහණය නොකළ කෙනෙක් වගේ මුණ ඉරියව්වල එහෙම නැත්නම් හැඟුම් වල වෙනසක් නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් ඒ ගඳෙන් සුවඳෙන් තමන්ට කරන්න පුළුවන් කෙනහිල්ල එන්න එන්න අඩු වෙන පටන් ඉතින් ඒක මරණසන්න මොහොත වෙනකන් ඉන්න ඕනේ නෑ. මේක සරුවච්චන්හන්සේගේ මිම්මේ හැටියට සරුවච්චන්සේ ලෝකේ දිහා බලන හැටියට ජීවිතයේ තුන් යාමේ ප්‍රථම යාමේදී කලුකෙස් ඇති යාමේදී භද්‍ර යෞවනයේදී මෙන්න මේක තේරුම් අරගත්තොත් ඒක සරුවච්චන්සේ කියනවා ශාසනය වැඩියෙන්ම වැඩ ගන්න කෙනෙක්. ඒ හැට්ට පිටලා හොට බිම ඇඳලා දැනෙන්නේ නැති වයසට ගිහිලා තිල දැක්කට ඒක නරක නෑ gedare ඉඳගෙන කරදර වෙනවට වෙන්නේ. ඒක නෙවෙයි දක්ෂකම. පුළුවන් තරම් මේක ඉස්සරහට අරගෙන ඒ ඔදේ තියෙන වෙලාවේ රසායනික ශරීරයේ සම්පූර්ණයෙන් වැඩ කරන වෙලාවේදී ඒක තේරුම් අරගන්න පුළුවන් නම් ਸਰවඥාන්ස අවුරුදු 29 දී ඉඳලා 35 දක්වා මම සම්පූර්ණ දුරුවන් කරන ජීවිතයකට ගියා. ඉස්ත්‍යාවක් Taman භාවනා කරන කැලේට දර කඩන්න හරි ආවොත් ඒ ගඳ, ඒ රස, ඒ සද්ද නැහැ වෙන කන්දකට යනකම් ගිහිල්ලා ආය දවස් ගානකට එතෙන්ට එන්නේ. මොකද හිතුවා මේ කෙලසෙන්නේ ගන්ධෙන් රසෙන් කියලා. පස්සේ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගත්තට පස්සේ තමයි තේරුම් අරගත්තේ එහෙම හිත හික්මව ගන්න ගියාට හික්මීම තියෙන්නේ බාහිරේ නෙවෙයි ඒ ගන්ධ රසෙන් දුවලා ගිහිලා නෙවෙයි මේක අවබෝධ කිරීමෙන්මයි එනේ වෙනස් වෙන දෙයට සැලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව එන දේ එන්නේ කර්මානුරූපව නමුත් ඒකේ හැම කාපං හැබැයි උගුල ගස ගන්න දෙපා ඉතින් මේ මේ කටයුත්ත මේ හැම කාලා උගල ගස්ස ගන්නෑ කියන එක සුද්ධ විපස්සනා. ඒ අර සමතෙන් කරන්නේ සිද්ධිය එන්න දෙන්නේ නැතුව සිද්ධියෙන් බලක් කළා ජීවත් වෙන එක. ඊට පස්සේ සීලයෙන් කරන්නේ නොකිරීමට අදිෂ්ඨාන කරන කිවා පියවරට යන්නේ. ටිකෙන් ටිකෙන් ටිකෙන් පියවර ගිහිලි වෙලා මේ විපස්සනාවෙන් කඩන්නේ සීලෙන් බර ගන්නක් කඩලා සමාධියෙන් තව ටිකක් කඩලා අර ඉතුරු අන්තිම නයිකල්ලා දල ගලවලා ගන්න වගේ අමාරු කොටස කරන්නේ. නමුත් ඒකෙන් අර සම්පූර්ණ සීලයටත් සත සමාධියටත් ලොකු පන්නරයක් ලැබෙනවා. තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් එනවා. මොන જાතියෙන් ගන්ධ රස භාෂාවත් යම් සීමිත තත්වයක් කරතේ. හොඳට සතිය තියෙන්නේ. හොඳට ලෑස්තිලා ගියොත් ඒකෙන් එන <clears throat> පසු පසු ප්‍රතිඵලය එනතන අනිශි ප්‍රතිඵලය දරුණු ප්‍රතිඵලය රුද්‍ර ප්‍රතිඵලය කඩන්න පුළුවන් බව විශ්වාස මේ විශ්වාසයක් ඇති කරගන්න. ඊට පස්සේ එයා දන්නවා උදැල්ලෙන් අයින් කරන ප්‍රමාණය මෙච්චරයි කන් හැඳින් අයින් කරන ප්‍රමාණය මෙච්චරයි කියලා ඒ ඒ දේවල් වලට කටයුතු කරන්න ජීවන රටාව හදාගන්න. මේ කියන විදිහට ඝාන විඥාණයට අහු වෙන්නේ නැති චිත්තක්ෂණ කීපයක් Taman අත්දැකලා පස්සේ මේක ඝන බහලව වීතික්‍රමණය වෙන මට්ටමේදී මේ විපස්සනාව යොදන්න බෑ. නිසා මේ වීතික්‍රමණය නොවන පරිසරය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගේ හදාගන්න යන්නේ මේක භයානකම දැනගෙන දරුණු කොටස් දරුණු ක්‍රම අයින් කරගෙන යන්නේ මේ සංසාරේ බය දක්නා කෙනා. එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන ඇති තමන් විනාශ වෙන්න කැමති කෙනා නෝ සරුවචනන්සේ පෙන්වලා දන්නේ සීමිත තත්ත්වයන් යටතේදී හොඳ සතියක් හොඳ ලෑස්තියකින් ගියොත් මේ වගේ පුංචි දේවල් පවා ඒ නිවර්ණ නැති හිතට හොඳට දැනගෙන මනුස්ස හිතක් පුහුණු කරුවාට පස්සේ කොච්චරක් දුර යන්න පුළුවන්ද කියලා පෙන්නලා දෙනවා. ඒක මුළු ජීවිතේටම අදාළ නැහැ. ඒ ජීවිතේට එක සීමිත ප්‍රදේශයක පෙන්නවා. පෙන්ලා දීලා කියනවා මෙවැනි தত্ত্ব ඇති නොවීම, ගොරෝසු தত্ত্ব ඇති නොවන විදිහට Tamange gedara gini ganna தত্ত্ব තියෙනවා නම් gini නිවනයක් gedara තියාගන්න. gini නිවනේ විස ගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් gini නිවන හමුදාවට කියන්නේ. හැබැයි gini නොගන්න විදිහට කටයුතු කරගෙන යන්න. මෙන්න මේ විදිහට ඒ සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් කඩන කඩන ගියොත් තේරෙන පටන් අර ගන්නවා මේ මිනිස් හිතේ තියෙන මේ හැකියාවල්, මිනිස් හිතේ තියෙන මේ ප්‍රභවය උග්‍ර වෙන්නේ, තියුණු වෙන්නේ, ප්‍රනීත වෙන්නේ ගැටුමෙන්මයි ප්‍රතිශක්තිය වැඩිමෙන්මයි එහෙම නැත්නම් ලෝකෙ තියෙන විස බීජ නැසීමෙන් නෙවෙයි. තමන්ගේ ප්‍රතිශක්තිය වැඩිමයි මේකට තමයි යෝගාවචරය කියන්නේ. මේක තමයි සත්පුරුෂය කියන්නේ. මේක තමයි පඬිතය කියන්නේ. මෙයන් තමයි ඒ පරාසය දිනු කරනවා කියන්නේ මේක අන්තිම ඉහළ පරාසය තමයි සරුවඥයි කියන්නේ. සර්වඥයන් සියල්ල දන්න. මුළු සිට අග දක්වාම දන්නා නිසා අනිත් ඔක්කොටම වැඩි අවබෝධ කරනවා ප්‍රතිචාරයේ තියෙනවා. නමුත් කිසිම කෙනෙක් අනික්කට වගේ ප්‍රතික්‍රියා කරන්නේ එයානු බනකොට ඇත්තට මේ ගාහණේ කියන එක ඉච්චර ලොකු අභියෝගයක් වෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් ඒකේ අර සියුම් භාවයට යන්න පුළුවන් නිසා මේකත් මම හිතුවා අපි දවසක මාතෘකාවක් කරන කතා කරමු කියලා. ඒ නිසා යෝගාවචරය වශයෙන් කටයුතු කරනකොට ප්‍රශස්ත තත්ත්වයටදී භාවනා කරන්න ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක් කවදාකවත් මේ ලෝක ප්‍රශස්ත තත්ත්ව ගන්න බෑ. යම් යම් අඩුපාඩුකම් එනවා. අන්නේ අඩුපාඩුකම් වලදී තමන් ඇතුලෙන් හදාගත්ත උපකරණ ආයුධ ටික පාවිච්චි කරලා සමතුලිත භාවය දන්නේ නැති වුණොත් අපිට මේ ගමන හරි වෙහෙසයි. ඒ වගේම හුඟක් අනුන්ට දොස් කියන්න වෙනවා. නමුත් ඉහළට ඉහළ ගන්න තියෙනවා අනුන්ට දොස් කියන එකමයි තමන්ගේ දෝෂිකේ. ඒ මොකද මේ තමන්ගේ යාන්ත්‍රණය දන්නේ නැතිකම නිසා. තමන්ගේ මේ සර්කිට් එක දන්නේ නැති නිසා ඒක ඉව පුංචි පුංචි තැන් වල කඩා ගන්න පුළුවන් වුණොත් මේ තාලෙටමයි සරුවචනංශෙත් කැඩුවේ මේ තාලෙටමයි සාරිපුත්තු සංසෙත් කැඩුවේ මේ තාලෙටමයි අනාථපිණ්ඩ සුමත් කැඩුවේ ඒ නිසා ලෝකේ සංසිද්ධි වල කාලානුරූප වෙනසක් නැහැ මේ සඳහා අපේ තියෙන එළඹිච්ච ප්‍රමිච්ච ගතිය සූදානම් ශරීරය අවශ්‍ය කරන්නේ වැඩි දියුණු කරමින් යන ඒ සූදානම් ශරීරයේ ප්‍රතිශක්තියට ප්‍රතිජීවයක් අද දවසේ ධර්ම දේශනාවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම ජනචීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපිට විනාඩි සුවල්පයක් තියෙනවා උදේවරුේ සතිವಾರ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ඉතින් මම ආරාධනා කරනවා මේ සම්බන්ධව කියන්න කරන්න ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා කර්මා කළා මතක කරගන්න. නැවත වදක් ප්‍රශ්නේ කියන්න කියන මට අහන්න. මල් පහන් සුඳින් කන්ද පූජාව පිනක්තෝ කුලයක් වෙන්නේ මොනවද කියන්නේ? ඒ කියන්නේ ලංකාවේ තියෙනවා දුම්කුරු සහ හඳුම්කුරු කියලා જાති දෙකක්. සමහර ඒවා නිකම්ම නිකන් දුම්කුරු. ඒවා පත්තු කරපුවාම වස ගන්ධස්තරයි ඉන්න බෑ. ඉතින් කෙනෙකුට ඒක සුවඳ සුවඳ කුරක් වෙනවා සමහර දුම්කුරක් වෙලා දැන් පිළිත් කියනකොට පාමුතුලන් ගිනේ පිළිත් කොටුවට ගිහිල්ලා අල්ලනවා මේ කට්ට කුමච්චා. හාමුදුරනේ කැස්ස. කියන කරුණාකලෝක කියලා අල්ලතන කාලා ගන්න මේ පිරිත් කියා ගන්න අපි. ඒතර මේක හරි වැරද්ද වැරදි වැරද්ද කියන එක අල්ලන කෙනාගේ පැත්තෙන් හරි වුණාට හාමුදුරගේ පැත්තෙන් කරදරයක්. හඳ ඕනම පිරිත් කොටුවට ගිහලා බලන්න ආවතේව කාර්යය නිතරම ගිහිල්ලා මදුරුව යන්න හොඳයි. නමුත් උනරට ඩී එක වැදුනොත් කහින්ද වටන් ගන්නවා. ඒ නිසා ඒක හැම එකකම අවස්ථානුකූලව ඒ පරිසරයට සාපේක්ෂව තමයි මේක මනින්නේ. එහෙම නැත්නම් හඳුකුරු කම්පැනියක් කරන එක නන කියයි අනිවාර්යම පිනක් කියලා. බිස්නස් එක යනවා. අපි දැනගන්න ඕනේ මොකාට දෙන්නේ කියලා. ඒ නිසා මේ වගේ තියෙන්නේ ඒ පසුබිමට සාපේක්ෂව තමයි කුසලයේ කියලා කියන්නේ ක්‍රියාවලිය කාර්යක්ෂමව කර ගැනීමට උදව් ආධාරයක් වෙන කුසලයක් වෙනවා. ඒකට බාධාවක් වෙනවා නම් ලෝකයා හරි කිව්වත් වැඩේට බාධා වෙනවා නම් ඒක කුසලයක් වෙන්නේ නැහැ. මම දැන් මම ප්‍රශ්නෙට සිද්ධිය අනුව විස්තර කෙරුවේ නෑ මම කිව්වේ මේ මූල ධර්මානුකූලව බලන්න ඒ ප්‍රයෝජනෙයි හැටියට තමයි හැම පින්කරකමකදීම බොහෝ විට ਸਰුවචනසික රූපේ නැත්නම් දෙපාර්ශවයක් සම්බන්ධයි දෙපාර්ශවයේ අදහස් මතයි කාර්යක්ෂමභාවය කියන්නේ එක පාර්ශවයකින් වෙන්නේ එක පාර්ශවයක හොඳ තව පාර්ශවයකට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා නිසා ඒකට සංවේදී භාවයේ කරන පිනට වැඩිය වටිනවා ඒ Taman දෙන දේ ලබන පාර්ශවයට ඒකේ මොකද්ද හම් වෙන රසය කොහොමද ඒක වෙන්නේ කියන එක හරි වැදගත්. මම හිත මම දන්නේ මම නැවතත් අහන ප්‍රශ්නේ තව සුද්ධ කර ගන්න ඕනේ කියලා. ඉස්නේ සම්බන්ධයෙන් මල් මල් පහන් පූජා කිරීම එතකොට ඒ කුමාරතුංගමුනි දාස දවසක් ගියාලු කුමාරතුංගමුනි දාස මත දන්නවා. වෙසක් දවසේ පන්සල. පන්සලට යනකොට කට්ටිය මල් බෝධි පූජාව తీරලා බණ අහනවා. එම් බුදුගේ වහලා ඇතුලේ මලුත් පූජා කරලා පහනුත් පූජා කරලා බුද්ධ පූජාවක් තියලා දැන් ඒක ඇතුලේ පුදුම සරයි. පහනුත් පත්තු කරලා හඳු කුරුත් පත්තු කරලා මලුත් තියලා ගිහිල්ලා බලනකොට මිනිසෙකුට ඉන්න බැරිලු ඒක ඇතුලේ. දොරවල් ජනෙල් වහලා තියලා ගිහිල්ලා. ඉතින් බුදුහාමුදුරන කුමාරතුංගට සව් කියලා හිතලා තියෙනවා බුදුහාමුදුරන කරලා තියෙන කර්ම. දොරල ඔක්කොම වහලා හඳු කුරු පත්තු කරලා පහනුත් පත්තු කරලා අර බුද්ධ පූජාවෙත් කූඹි දැන් බැරි වෙලාවත් බහැලා යන්න තැනකුත් නැහැ. මල් පුරවලා. ඉතින් බුදුහාමුදුරුවෝ බලාගෙන ඉන්නවලු. ඉතින් මෙයා පසර කකුලක් තිබ්බා. දොර ඇරලා බලලා එලිපත්තේ මිනිහට බුදුහාමුදුරුවෝ මොකද කුමාරතුංග කියලා ඇහුවා. ඊටසේ කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ ඔබගේ සරුවච්චන් වහන්සේකට තියා හතුරෙකුටවත් කරන්න බැටන වැඩක්ද මේ මනුස්සෝ කරලා තියෙන්නේ. ඔක්කොම හඳු කුරුත් පත්තු කරලා පහනුත් පත්තු කරලා ඉස්සර මලුත් දාලා බුද්ධ පූජා තියලා තිනවා මේක මිනිස්සුෙකුට කළ යුත්තක් නෙවෙයි හුස්ම ගන්න එපා මිනිස්සෙ බුදුහාමකට පිස්සු කතා කරන කුමාරතුංග මං අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔව්ව නෙවෙයි වින්දේ කිව්වා මම පුදුමාකාර දුක් විඳිනවා මට කනගාටු මේකයි අර හාමුදුරු මං කිව්වා මං කිව්වා කියන පචහෙනකොට නම් මට හරි කනගාටු මේක මට ගන්නක් නැහැ. ජමලප්පහන පූජා කරනකොට බලන්න අපි ශාස්ත්‍රුන් වහන්සේ නමගේ ප්‍රඥාවට මේ පූජා කරන්නේ. උන්වහන්සේගේ ගුණ සුවඳට පූජා කරන්නේ අපේ රුචියට නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ මල පැනපුව ගමන් අපිට බන්තක නෑ මේ මල පූජා කරන්න මොකටද කියලා මල පණින. ඉර පණිනවා. ඉතින් ඊට පස්සේ පිටමනසේ කර දැක්කක් කියන මේ මේක කරන්න වටින වැඩක්ද කෙනෙකුට. තමන්ගේ තියෙන බයට තමන්ගේ තියෙන චකිතර ගිහිල්ලා මල් කොට ගන්න. තමන්ගේ තියෙන අයිර පහන් ගැටියක් කොට ගන්න. මේක බෝඩ් ගහලා තියෙනවා මේක ඇතුළේ මල් පහන් පූජා කරන්න එපයි. ඒ ජීද්දි ගිහිල්ලා සමහරවයි අත් දෙකේ ගහන හඳුන්කු. මෙහෙම අත තියාගෙන එක ඒකේ හඳුන්කු. පහනක් තියෙනවා. ඉතින් මෙවේදී මං කියන්නේ මං කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බලන්නේ. කාටරි දානයක් පූජා කරනකොට මේ මනුස්සයෙන් අහන්නේ මේක මේ මොකද්ද මේකෙන් කරන්නේ? දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ පාවිච්චි කරන මනුස්සයගේ පැත්තෙන් මේක වෙලා තියෙන නිසා දෙපැත්ත කල්පනා කරන එක මම හිතනවා ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි මෙතන තියෙන සම්බන්ධයෙන් සංවේදී භාවයක් තියෙන්න ඕනේ මේ කොටසේ 150ක් මම වග වෙනවා. මේ ගණුදෙනේ 150ක් මගේ. ඉතින් මට තියෙනවා මේකට සංවේදී බව. ඒ වෙනතම මේ කරන්නා මාලි කරනවාද? ඒක නිසා ඒක අර මම ඉදත් කිව්වා වගේ වැසිකිළිය කියලා මල පහ කරත් ගඳ කිලියට කියලා මලක් පූජා කරත් සතියෙන් කරනවා නම් එකයි. එකම පින සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට මේ දඹදිව යණ්ඩයි ඒ පූජාවල් මොනේ නෑ මේ කරන ඕනම කාරණාවකට එළඹ සිටි සිහිය තියෙනවා හැම චිත්තක්ෂණයකම බුදුන් එක්ක ජීවත් වෙනා වගේ ධර්මය අහන්නා වගේ සංඝයාත් එක්ක ජීවත් වෙනවා. නමුත් අපේ හිත අපි සනා ගන්න අපි ඒක දඹදිව ගියාම ලේසි මාමේ උනා වෙන්නේ බුදු පිළිම ගාඩ ගියාම ලේසි ඒක හරි ඉතින් අපේ බබාගේ මන අපේනේ. නමුත් අපි දිනුනේ නෝර කල්පනා කරන්න මේ තව කෙනෙක් එක්ක යන ගනුදෙනුවකදී අනිත් පක්ෂයේ මතය අනිත් පක්ෂයේ මති මතාන්තරයට ගරු කරන්නේ නැතුව මේ පින්කම කරන්න ගියොත් ඒක ඇත්තටම පින්කම නෙවෙයි දඬුවමක් වෙනවා. ඇත්තටම දඬුවමක් වෙනවා. අද සංඝයා වහන්සේට වෙලා තියෙන එකයි. එක එක දේවල් පූජා කරලා පස්සේ මේවා රකින්න බෑ. ඉන්නෙන් ඉස්සර තියනවා මෝල් ගස් වංගෙට දන් දෙනවා කියලා කතාව. කවුරු හරි මැරෙන්න යනකොට ගෙදර තිබුණ ඔක්කොම පරණ බඩු ටිකයි මෝල් ගස් වංගෙඩි ඔක්කොම ගිහලා පන්සල පූජා කරනවා මේකට මතක ජීවවස්ත්‍රයක්. ඉතින් හාමුදුරණක පල්ලා දරට දාන්නත් නැහැ. ඔක්කොම දිරච්ච කැටයම් බඩු. අරමංශ හැමදාම ගිහලා අහනවා ගාන්තර පූජා කරපු ටික තියනවාද කියලා. ඒක වැඩ ගන්නත් බෑ. උන් කටුගයක් වගේ ගෙවල් පන්සල්. ඒ හේතුව මොකද මේ ඒගොල්ලන්ගේ පැත්තේ වැඩි හරියි. තමතර ලබන පැත්තේ මොකද්ද වෙන්නේ කියලා හැඟීමක්. ඒ නිසා විපස්සනා කරන කෙනා හැම වෙලාවෙම බලනවා තවත් කෙනෙකුගේ මානසිකත්වයට බලපෑමක් කරන්න එපා කර්ම රැසෙන. ඒ නිසා මේ පුද්ගලයන් ආන්නුන වගේ සීමාව මොකද්ද? මෙතන මේ ඒ සීමාවේදී සැප. සීමාව පැනපු ගමන් ඒකේක මහා කරදරයක් වෙනවා බරක් වෙනවා. සීමාව අඩු වුණත් කරදරයක්. ඉතින් හරි සීමාවට යන්න මවක්කට පුළුවන් තමන්ගේ දරුවා ගැන මවුනෝණින් බලන්න. ඒහා සමාන ගතියක් තියෙන්න ඕනේ මේ සංඝයා වහන්සේත් ඒ කටයුතු කරන ස්වාමි දරුවන් කෙරෙහි. ස්වාමීන් වහන්සේලා තියෙනවනේ මේ කටයුතු කරන අනෙක් පක්ෂය ගිහි පක්ෂයට මේ කටයුතු කිරීමෙන් හම්බෙන මානසික සහනේ ඕක ඉතාම ඒ කම්ෆර්ට් සෝන් එක කියන එක හරි තුනී පටලයක් තියෙනවා. ඔය එහාරි මෙහාරි ගිය ගමන් කරනවා. ඒ ඒ සෝන් එක පැනපු ගමන් ඉතින් කරදරයි. ඒක කුසලයක් වෙන්නේ. ඒ නිසා අපි හරියට බලන්න ඕනේ කටයුතු කරනකොට අපි වගකීමෙන් අපි ඒකට සංවේදීව කටයුතු කරනවා නැත්නම් මේ කරන්නම් වාලි කරනවා. ඒක තමයි ආගමයි ධර්මය අතර වෙනස. ආගම තමන්ගේ කටයුතු කරලා පැත්තකට වෙනවා. ධර්මයේ කියනවා මේ එකක්වත් අහක යන්නේ හැම පාර්ශව දෙකක් එකතු වෙලා කරන මේ ගණදිනවා තියෙන අනික් පාර්ශවයේ පැත්තෙන් බලන්න මේ ප්‍රශ්න දෙය සතෙක් මරනකොට ඒ සතාගේ පැත්තෙන් බලන්න මේ මරණට උසත කැමති. උට ඛණ්ඩ දෙනවා. ඛණ්ඩ දෙනකොට ඒ තත ඛණ්ඩ කැමති රුචි කැමද දෙන්නේ එහෙම නැත්නම් තමන්න දෙන්න පුළුවන්කමට දීලා කපන් කපන් කියනවා. ඒ දේ ලේසි නෑ. ඒක භාවනාවකින් තොරව නැත්නම් මානසිකත්වයට ගෞරවයෙන් තොරව කරන්න බෑ. ද සංවේදී වෙන්නේ. ඒකයි මවුනුවන කියලා කියන්නේ දරුවට මොනම දෙයක්වත් තේරෙන්නේ. දරුවගේ දේ අම්මා කල්පනා කරන්නේ දරුවගේ පැත්තේ ඉඳලා. එහෙම නැත්නම් මානවය නෑ. ඒ දරුවට ඕන දේ දරුවට දන්නවා කියන හැඟීමෙන් කවදාකවත් අපිට ගොඩ එන්නේ ඒ වගේ වෙන කෙනෙක්ගේ කටයුතු කරන හැම වෙලාවෙම එක සැරේ කරන්න බෑ දෙක තුන යනකොට පුළුවන් තරම් ඒ පක්ෂය ඒ පාර්ශව කාරුවා ඒකෙන් ලබන්නේ කාර්යයක්ද නැද්ද කියන එකට සංවේදී භාවය නැති වුණොත් අපිට කියන්න මාරු මොකද වෙන්නේ දැන් මම බණේජි කියපේක තේරෙනවා ඒ ටික බලන්න මොකද්ද ওই ප්‍රශ්නේ තියෙන විශේෂත්වය? සද්දයක් භාවනා කරනකොට ගඳක් එනකොට මෙහෙම කරන්න ඕනේ කියලා කිව්වා. ඒතකොට සද්ද ගඳ රස මොනවා කිව්වත් ඔය ඔය ප්‍රශ්නේ මොකද්ද උළු පදක් ගන්න හදන්න නැත්නම් විශේෂී කරන්නේ මොකද්ද? එදෙන් මං කිව්වේ බණේදී භාවනා කරනකොට සද්ද ගඳක් ආපුවා මොකද කරන්න කියලා? ඔය යනවා වගේම එන හැටි බලන්නේ. ගන්ධයටත් එච්චර රසත් එච්චර ඒක තමයි උසස් මට්ටම. කොට මේක කරන්න බෑ. නමුත් ඒක නිසා ඒක කරන්න බැරි නම් ඉතින් ඒ අරමුණට යට වුණා යට වුණ බව දැනගන්න. බුලුවන් නම් ඒ අරමුණට හිත ගියා වගේම හිත ආපහු එනවා. යම් කිච්ච සමුදේ ධම්මයි යසබ්බන්තන් නිරෝධ. යමක් හට ගන්නාසුළු ධර්මයක් වේ නම් ඒක නිරුද්ධ වෙනවමයි. අන්නේ හැංගීමෙන් ඒ වෙලාව විස ගන්න බෑ. රූපයකට හිත ගිහිල්ලා, ශබ්දයකට හිත ගිහිල්ලා නමුත් දැනගන්න ඔය යනවා වගේම ඔය එනවා. අන්න ඒක ඉවසා ගන්න බැරි වුණොත් තමයි අපි ඒකට ප්‍රතික්‍රියා කරන්නේ කනගාටු වෙන්නේ පශ්චාත්තාප වෙන්නේ. නමුත් හට ගන්නා ලෝක හැම දෙයක්ම නැති වෙනවා කියන එක සරුවචනාංශයේ සාතික් කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිවන් දැක්කේ ওই වචනේ අහලා. යම් මේ ධම්මා හේතුප්පබවත් ඒසං හේතුන් තථාගතෝ යමක හේතුවක් තියෙනවා ඒ හේතුන් සාධාරණ හට ගන්න හේතු නැතිවම ධර්ම නැති. අන්න ඒක ප්‍රශ්නේ සාධාරණයි මොකද හේතුව ඔක්කොට මේක කරන්න බෑ. නමුත් අපි අපේ උත්කෘෂ්ඨ මට්ටම යායතු උපරිමයේ වශයෙන් තේරුම් ගන්න ඕනේ ලෝකේ අපි කුප්පන්න හැදුවට නොකපී ඉන්න එකයි අපේ භාවනාවේ බලාපොරොත්තු. එහෙම නැත්නම් උපේක්ෂා කරන එක අපි බලාපොරොත්තු. එහෙම නැත්නම් මේ කුප්පන්න එන හේතුවේ මුලැමැදාක බලන එක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට පදනමට වාංගුවට තමයි ආනාපානෙ ගන්න. ආනාපානෙ කියන්නේ නිවන නෙවෙයි. ඒක දිගේ ගියා කියලා නිවනටම යනවද නැද්ද කියන්න බෑ. මේ අනිත්‍යවල එනකොට ඒක එනකොටයි යනකොටයි සමහිත. නැත්නම් මුලැමැදාගේදී සමහිත පවත්තන එකයි උත්කෘෂ්ඨම ශික්ෂණය වෙන්න ඕන. සතියේ තියෙනවා ඒ වගේ අර මේ ප්‍රශ්නේ මොකද්ද මේ වගේ වැඩකට ප්‍රධානම දෙන්නේ සතිය නේද කියලා. ඒක ඒක ඇත්තට මං වගේ කෙනෙක් නම් අත් දෙකෙන්ම පිළිගන්නවා. හැම කෙනෙක්ම පිළිගන්න නැති වෙන්න පුළුවන්. මේ සතියේ තියෙන මෝරච්ච සතිය බොහෝ විට උපේක්ෂාගතයි. උපේක්ෂාවට تعلق කරනවා. සතියේ තියෙනවා choiceless awareness කියලා හැමදේම පිළිබඳව සමසිත. එහෙම නැත්නම් evenly suspended attention හැම දෙයකටම සමාකාර දැක්කා. මේ සතියේ දෙන්න නිර්වචන. ඒ නිසා අපි ප්‍රියයට ප්‍රිය කෙරේ දක්වන සතියත් අප්‍රිය කෙරේ දක්වන සතියත් ප්‍රිය ගන්ධයකට අප්‍රිය ගන්ධයකට දක්වන සතිය සම වුණොත් සතිය උත්කෘෂ්ටයි. ඒ දෙක අනුව වෙනස් වෙන සතියක් කියන්නේ තාම ලාමකයි. ඒ නිසා සතිය තියෙනවා විවිධ පැතිකඩ වුණා. අනේ ඔක්කොම දැක ගන්නම් ආධුනිකයට බෑ. ගොඩක්කල් සතිය වඩනවා. හොඳයි අපි දවල් දානේ සඳහා විවිකේ සඳහා කාලය ගන්නවා. අපි නැවතත් 12:00මාරට රැස් වෙනවා මෙතන. 12:00මාරදලා එකමාර දක්වා තියෙන ධර්ම සාකච්ඡාව සඳහා ඒ නිසා මෙතනින් අපි උදේ <clears throat> වරුවේ සතිವಾರේ સમાપ્ત වෙනවා. සිල් දිනාටම තෙරුවන් සරණයි.